අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අදත් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට බලාපොරොත්තු වෙන්නේ අපි සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු තුමින්දට මතක් කරමු කරුණාවෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරලා සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට අවසර සරණයි Dear Bhante, in the Dhamma Desana, Bhante mentioned Atta Patisambhidana, Atta, Atta Patisambhida, Dhamma Patisambhida, and Nirukti Patisambhida. If only the word Patisambhida is focused on, could Bhante explain the meaning, within brackets, just the word Patisambhida? Teruvan Saranai. Uh, Parithamba's penetrative knowledge or discri uh, discriminative knowledge is the what that book is known as the book of discrimination, Parithamba's Magga. Uh, discrete knowledge or penetrating knowledge, that is the way uh, Parithamida is being translated in a traditional way. Bante, with continued practice of samatha meditation, uh, is there a danger of the mind getting uh, accustomed, accustomed to this uh, type of meditation when the primary object is the breath? Then, if I want to do a vipassana based meditation, um, like watching sensations, would it be difficult or does samatha practice um, sharpen the mind to observe reality of nature? Is the vipassana practice um, <coughs> is the vipassana practicing without getting uh, attached to the breath? In the vipassana practice, without getting attached to the breath. So he it, uh, if the writer can under explain what does it mean by samatha practice and vipassana practice, it will be very easy to sort out than uh, reading the letter. The particular person, what does it mean by samatha practice and vipassana practice? Please give a briefing. Then it will be very clear and short to the point. Yes. Okay. It was uh, me. Um, yeah, my understanding of um, samatha practice, um, I think it correct term um, is to calm the mind uh, by using the breath as a tool. Um, and uh, <coughs> understand you watch the, the first um, the in breath if it's long and then the sh- uh, short breath and then carry on just um, observing the breath and see um, where that will take and that's also um, incorporated in the Anapana Sutta or the 16 steps pursue. Um, whereas uh, vipassana practice, you just um, uh, without observing the breath, you there are different other techniques like um, uh, sensations, the mind movement, or bare awareness, or um, asuba that sort of practice. So I was just wondering now if someone who does um, use the breath continuously all the time, uh, whether the mind will get accustomed, um, used to. no, so we'll come to that. Uh, anyone who wish to give a comment, if I I will repeat it to see whether you I got correct, correctly. Uh, to calm the mind, observe the breath is called as samatha, and then sensations and other things, observing and meditating upon that is non vipassana. So any idea anyone can comment upon this kind of uh, this from the from the audience? Uh, uh, focusing on the breath is, I believe, uh, I mean, Anapanasati Bhavana is not just Samatha, but uh, it has both, I believe, Vipassana and Samatha. Uh, and I believe any, say, whenever you try to focus your mind on one object, it's Samatha, and if you observe rising and falling or you know the rising and passing away of phenomena that's vipassana i believe so i will put it in this way uh, anapana can be samatha and vipassana both then what is your question uh, Anakamba can lead, samatha samatho, vipassana, both. So now what is your question? How can you rephrase your question? Yeah, um, I understand there are different types of um, meditation, Pardon There's me? Different types of uh, meditation. No, no, we leave it aside. Yeah. We give a challenge to you now. Yeah. Which is anapanasati can lead to samatha as well as vipassana. Yeah. Under such circumstances, what are the practical pr problem you have now? Uh, so if um, now say if someone wants to do uh, body sensation, say um, they say let's observe sensations of the body, then if like my practice has always been on the breath, uh, meditation. So breath is the sensation. So uh, there's such a relationship. Breath you can't feel without a sensation. Breath you can feel as a sensation, breath you can feel as a uh, labeling technique and doing breath or happening breath, uh, sankhara, anything. So now you have to understand breath can be a sensation, breath can be a labeling or perception, breath can be something doing or happening, so anything. So therefore, you, you have to now separate to understand uh, you can't make a big issue telling breath is different and sensation is different. Breath itself is sensation. So, then now what is the question? Um, like with the practice like using the breath as a tool, um, the mind just seems to, so every time you meditate, so that is the part you are not telling. When you are doing what is happening, if you are telling, yeah. other party can tell you you are in samatha vipassana. Mm. Instead of telling what is happening, what yeah. you feel, you are you are contemplating. Or oh, it is called uh, mind made. So this is the no worst thing for a meditator. So what we need is, if you take breath, whatever may be, what did you feel? Tell me, <coughs> tell others what did you feel, not what you contemplate, not what you think predetermined idea, this is samatha, this is vipassana. Yeah. So that means you will never face the breath in an innocent way, the simple way. So I will put it this way, when you are, <coughs> do you remember, can you verify, your mind is face to face with the breath? What did you What did you come to know? What What do you feel um, when you are face to face with the breath? The sensation. Yeah. Um, on the, I suppose the in um, coming into the nostril. So I was with the breath. Yeah. Um, so that sensation, can you discreetly say, discriminately say, this is the sensation of in breath, this is the sensation of the out breath, or you do you feel it's in a common? Um, yeah, that. You can discrete, discriminate or not? I can. You can? Yeah. What is the difference? Uh, when I breathe in, I can feel um, the breath, um, the touch of the breath going in, and it's sort of like going rising um, for a while, and then it stops, and then it comes down, so I can see the out breath and going out. What is the experience? This can you can tell without meditating. This part you can tell when I take the breath, I feel going in. When I do it out, out oh, without meditation, you can tell. It's a just a mani- mind made. I am asking what the, the difference experience of in breath versus out breath, if at all. You can sort of like feel the sensations, the yeah, that sensational difference, you have to put some adjectives. The sensation of in breath, this is the sensation of out breath. Is there any difference? Maybe difference, but uh, how can you express it? How can you articulate this in-breath, not out-breath? This the out-breath, not the in-breath life. The body rising, the nerves going up the nostril, like the air going up, up the nostril, um, going up there, <coughs> and when the flow of air coming out. So that you can say warm and cold. Yeah. So with that discrete understanding, how many breath cycles you can go in uh, continuously, mindfully? How many breaths? That uh, I haven't actually counted. Okay. Um, is it increasing or decreasing? Um, decreasing. Decreasing. Yes. Then decreasing, that is the mindfulness is weakening. Mm. If you can, with the discrete understanding, this is in breath, that is out breath, if you can increase the number of breath cycles that is your prime duty that is that is the way you have to facilitate don't worry about the samatha and vipassana definitely for my understanding you are in vipassana but your writing is completely misleading and it says you have idea samatha is anapana is samatha and feeling is vipassana so what can i do so you are in an unwanted domain simply you have to do is see how many breath you can continue. If, if possible, with that discrete understand this is in-breath, this is out-breath. If go further, we can say the beginning, the middle and the end of in-breath, beginning, the middle and the end of thousandth. Maybe too detailed. So with that, what do you think? How do you feel if, if you wish to increase the number of cycles, number of thought moments, number of seconds, number of minutes what you what, do you come out with? What is your suggestion? How can you increase the number of breath cycles? That you have to do. How can you facilitate more number of breaths with mindfulness? Can you come out with any any way, any means to be with the breath for longer time? Uh, uh, focused on the primary object, which is the breath, without getting distracted from the secondary objects. And okay, well, distractions are there, yeah. as a meditator, you, meditator you can do. What is the proposal you can make to be the, keep the breath in view with for long? So stay in calmness and uh, keep the, the mindfulness on the focus of the breath. So that's all you have to do. It's all other things you are de developing and arguing and proliferating on wrong basis. So your mind goes bewilderment to bewilderment. The simple thing is be mindful <coughs> and you know now the breath is your primary object. You know this is in breath, not out breath. This is out breath, not in breath. And see how how can you increase the quantity. Don't worry about the quality. <coughs> That's all it's it is to do. All the other thinking is a poison. Any thinking is a poison. That is why it says don't promote it, don't facilitate it. Just if you are simple enough to keep the breath face to face, increase the number of breaths at the beginning. And when it's become more familiar, more face to face, you may get a lot of information, not of the cold and short, warm, maybe long and short. It's like a vibration, like aberration, like a rubbing. Many things you can come to know that is constructive because it is under your very nose. These all <coughs> things are mental proliferation. So this is the, uh, the worst thing. Your knowledge is going against you. Your simplicity, your innocence is no more. But uh, these appear like very smart, very prolific, very lucrative. Can't help. Not the samatha vipassana, but you love your knowledge rather than the direct experience. This is the worst thing in the educated world. <coughs> so, but you can do away. Simply you can do away by listening, by just faith, be just mindful on the breath. Even the thinking happen, don't appreciate it, come back again and see how far and how many steps you can walk mindfully in walking meditation. How many steps you can walk mindfully in the walking meditation. in your walking meditation, I am asking a question. How many steps you can do, do mindful walking? Maybe about um, 15 to 20. Yeah. How can you increase it? By staying focused on the... Maybe. This and means are there. That's the only thing you have to do. Yeah. All the other things, more you listen to Dhamma talk, more you get confused more you write, more you get confused. More discussion, more you become confused. Because it's a very simple thing. Very simple thing is be face to face with the breath as much as possible. This I am talking about for a beginner. And when you are walking, see how many steps you can do. It's very simple, very innocent, very direct. but these things, misleading. And never communicating because you are under the impression samatha is anapana, feeling is vipassana. it is not true. It may be true under very exclusive conditions, but generally that is not the case. And it has been, each Dhamma talk it has been mentioned. Each question and answer it has been mentioned. But as far as you are in that stereotype mind, you, you never listen. So you have to forget about, forgive and forget about the past and just see how can I, can I, how can I increase the familiarity with the breath, face to face with the breath. And behave like a beginner. No harm. Uh, so when you're watching the breath, do you actually count one, two, three, four? These are the tactics you can do. These are the ways and means you can assimilate. Yeah. I am not going to give it because whatever the thing is not common for everyone. Each and everyone must understand my prime task is to keep the object vivid do whatever you like and even a failure no problem because you understand that's a failure so you can go for another one. And we have so much of knowledge, if you know what to do. This interview is to indicate you what to do. And then you have to assimilate ways and means, synthesize ways and means, A few days time you can catch up. Okay. Bante, with continued practice of uh, breath meditation, I notice the mind seems to uh, be getting programmed like a computer. Each time I sit to meditation on the breath, I notice the breath automatically knows the path and I just follow the breath. I also notice when I sit to meditation, meditate, the breath takes me to calmness fairly quickly um, from the short breath and then takes me to the mind. I seem to uh, have bypassed observing the quotation um, of the long breath etc. Qual quality uh, qualities of the long breath etc. Is there nat uh, is this natural as you um, practice more? I know each time we sit to meditate we should start from the very beginning but if the breath naturally bypasses the uh, uh, just few stages and goes to the calm breath fairly quickly is that correct or have i not been mindful enough or do i simply be uh, be mindful of whatever rises in in in front of me as I sit to meditate. Thank you. So, for an example, if you are driving a car daily to your office and if it's a, not automatic gear, so when you sit in the car, if you are running the daily the same route and the same car, you can't remember the first gear, second gear, third gear, top gear, you know you're on the way. So it is not necessary to understand when you put the first gear and then to the second gear, third gear, top gear. As a beginner, as a driving license, so you are a learner, you have to have. But later, if it is doing, it is happening. So that happening, if it is not leading or leading to an accident, continue. So that is how, when you are practicing more and more, these things are not bypassing, they become telescopic and then go into that. And uh, if you are not uh, chronologically following, you yourself doubt later, have I followed the 1 to the 4 system or it is I jump from the 1 to the 4 line because of it's a uh, kind of a weak mindfulness. So if it is happening, no problem. Don't try to do it. Don't try to put the first gear to the top gear. It is wrong when it is happening, if you can't remember the first, second, third, fourth, no problem because no accident happened. So this is a very difficult part. Whenever you try to give the one, two, three, four steps of the breath, everyone again start to do it in, in the, if a Dhamma talk is talking about the long breath, short breath and kind of thing, everyone try to do it again. By the time that particular yogi may be more advanced, going to that uh, the last stages very quickly. So there also doubt can arise. That is very difficult to do away with, very difficult to rectify. So therefore, only, only we can do is if it is happening, anything happening, no any defilement. Anything you do is a defilement. So that is the way we have to put it. Anything happening, utterly pure. Anything you do is a defilement, sabbe sankara dukkha. Sankara means what you do. Each and everything you do is dukkha. But everything happening is very beautiful. It's very natural. It is very aesthetic. So if let the thing happen, that is what happens when you do repetitively anything. So when it happens, just see, check it, have I skipped stages or just I taken to the uh, the last stage or final stage. If it is so, if there is no accident, just continue. Report what happens. Don't judge with whether I have gone 1, 2, 3, 4 system. It would have. If, it, if you are doing 1 to the 4, I would say it is wrong. But if it is happening, continue with the point where you end up with and then let the mindful, mindfulness to take the helm and <coughs> run the show. Don't let the <coughs> rational mind, the thinking mind to do there, then mindfulness will be uh, suppressed. It will be mm, deprived. So let the mindfulness to run. As far as the mindfulness is running, the best will happen. So I feel here the mindfulness is running and your rational mind fork in the fingers and then disturb the mindfulness, the simplicity of the mindfulness, just withdraw your rational rationalization, thinking, analyzing and just let the mindfulness to run. Dear Bhante, in, in two question and answer sessions, Bante advised something along the lines of that if an un- unwholesome deed is performed, uh, to do it mindfully. Bante further said something along the lines of that if sati is there at the beginning and end of the unwholesome deed, that it was enough. Please kindly correct the wording if I have misquoted Bante. Bante also gave an example of smoking mindfully. However, shouldn't sampajana go hand in hand with Sati? When the four types of sampajana are applied, could um, could there be any chance of continuing with unwholesome deed. By the four types of sampajana, what I mean is the follows. Um, සාත්තක සම්පජන්න සප්පේ සම්පජන්න සප්පාය සම්පජන්න ගෝචර සම්පජන්න අසම්ලෝභ අසම්මෝහ සම්පජන්න Furthermore, uh, doesn't this advice go against the teachings of all Buddhas? Sabbapapasakarana. Also, Bante, since un unwholesome roots are um, definitely going to be there when an unwholesome deed is performed, would one be able to do mindful throughout the performance of the unwholesome deed without having a single mind moment um, devoid of sati. Last but not least, due to the uh, presence of unwholesome roots, can't we be 100% uh, sure that um, the unwholesome deed will surely lead to the uh, accumulation of unwholesome karma? vipaka irrespective of the fact that sati was attempted to be uh, practiced or not. We would be grateful if Bhante could kindly explain out of compassion for all of us. I wish Bhante good health and long life. Not for all, I am talking to that particular person. Please listen to the talk first. Second thing is, I am telling if you are doing something habitually wrong, do it mindfully, then it's better. I am not asking to, to you to do wrong things. If you are a chain smoker, the mindful, do it. It is anyway happening, and if you do mindfully, it's okay. <coughs> Any wrong thing happening, if you add mindfulness, it is better. So if you are going to take it as license to do wrong things, that's what I say, what I am, whatever I am telling, you never listen because your mind is already conditioned. But the lucky thing inside is being recorded. Please listen. Because we are full of habits, <coughs> wrong and correct. What I am telling is good or bad, do mindfully. So I am not asking you to do wrong things. It is, uh, I believe Buddha more than the person who is writing. <laughs> And I am telling, when it is happening, why, why not be mindful? And that will indicate you what is beginning, the middle and the end. So therefore, doing and happening is completely misunderstood. So therefore, this kind, thing, this kind of thing happens. So this is a quick interpretation can happen. Why misunderstanding can happen. So please listen. Listen with the open mind I am talking about something happening. Better to do mindfully than unmindfully. Then you know the amount of mistake at least. So this is very difficult for the, uh, it's called Sadacharavadi. Sadacharavadi means moralist. They never listen. They want a speaker to talk what they wanted. Not they are listening to the speaker. So they are uh, the idea is they select the listener, uh, anyone who is talking, what I like it. Today you can do it. But the, if you are listening carefully, you can understand you have selected listening. It's a dangerous disease. The joke is, whenever wife is talking, husband can't listen. He never listen. He can listen to the next door wife. So very happily they can ask. And if someone is blackguarding with the filthy language, easily you can remember the time, space, the way expressed and every sentence. But when you are talking <laughs> neutral thing, you have selected this. Even the Buddha happened, you see how many, how little proportion of people understand the Buddha. But no one is listening. They wanted to have ah, selected, selective listening. It's a disease. So therefore the Gojev, he was in uh, uh, talking and doing in Russia in 50s during the revolution. And he used to talk very profound Dhamma. And occasionally people going to ask Gojev, uh, Gojev, what you are talking, do you know, do you practice? Do you, with your 1st experience you are talking or you are just in the deductive way? The coach of is asking, uh, if I say yes or no, can you verify? No. Then what is the use of telling yes or no? You bloody fellows are not practicing. So how to verify? If I say yes, you can't verify. If I say no, you can't verify. Don't ask these bloody questions. And sometimes he, he, they used to say, hey, uh, Gajov, you, used, you told this and that. Then he says, rephrase, please. I listened this and that never you listen what I am talking. You are listening to your own voice. So therefore, don't phrase the question telling, Gurdjieff told like that, but write it in a way, I listen it like that. So much of communication problem. So lucky enough, it is being recorded. Please listen In the idea, doing and happening. I, I know that is the Niruttipati Sambhida, uh, what you are talking, passive active, passive language and active language. Karmakaraka Katruka is the, the most subtle thing in the language. We are utterly ignorant. And therefore, this writing is very thoughtful, very sharp, but on the wrong basis. So, best thing is to listen it, but keep it in your mind. I am talking about the habitual mistake you do, apply mindfulness. I am not giving you to, I am not giving the, this is mindfulness, do any mistake, I, I take care. That is not the statement. Until you are already doing mistakes, do it mindfully. Okay. Dear Bhante, I have heard that Chanda, Virya, Chitta and Vimansa are the um, four factors that must be properly utilized to uh, succeed at anything. I have also heard that they are morally uh, neutral and uh, even to do a bank robbery successfully these are deed needed needed these are needed when i was uh, practicing walking meditation a couple of days ago the thought occurred to me that um, given the above statements to be successful in meditation also these four were essential my practice uh, at that session wasn't going particularly well so i um, contemplated how i could uh, apply these four factors i noticed there wasn't a strong chanda to have a good session virya was not being <coughs> applied in the correct way and i was not following the uh, kamatahan correctly I did this an analysis through the uh, factor of Vimansa, I believe. Is my line of thinking stated above correct? Is it a good thing to apply these factors from time to time uh, to one's medita meditation, especially when one's practice is not going well? We are often told not to expect any results in meditation. However, don't we need chanda for a good meditation if it is to uh, become a reality? Kudbante also kindly explain how these four can be applied to um, anapanasati if this is a good approach? Vishbante, well-being and happiness. So this is the uh, Monday is longer than Sunday. So just do Asatipattana and then Satara Sampajanya will happen. Satara Satya, Satara Samyak Pradhan Virya. Oh, this can happen. So once mindfulness is there, mindfulness will tell you Chanda Virya Chitta So therefore mindfulness that is called bare attention is a very preliminary. So without going understanding properly, if you are going to do the higher these things, you will be ever proliferating, ever contemplating, and never you be simple, never you be humble, never you be honest. So that is why it says don't even mindfulness, it says bare attention, not the sati, sati matre. If the sati matre is there, these things are just a wastage of papers, wastage of ink, wastage of time, wastage of the discussion just be mindful and see my walking meditation is no good. And this is because it happens. Rather than applying what, what will happen if I did with the Chandavirya mantra, why Bhante is not teaching us, why he is not telling others. Likewise, that his own misunderstanding, misleading is now creeping into the discussion. So therefore, first thing first, be mindful and just tell when you are walking what happens. Otherwise, the whole discussion will taken into one side. So that's why it says first apply the basic instructions given. And once it is going there, according to the Dhamma series, the, the talk, uh, we will take one line and continue. It will not be happy and satisfy everyone. It's, it's impossible. So therefore, this is not truth. But in the 37 factors of enlightenment, first step and for Satipatthana, and then Notiri Satra Sampajanya, uh, Samyapadan Virya, and Idibada. So it is growing in kind of a way the Buddha first given the Satra Satipatthana. So therefore understand Sati. When you understand Sati simply and continue, this Dhamma will follow suit. And uh, incorporation theoretically or listening also can happen. But uh, sati will take care. But uh, don't take it completely in grant. You can, this knowledge is quite enough for the writer to write like that. And they will come in along with the sati. So sati must take the arrowhead formation top tip pin. And when it is going, uh, they will follow suit. Dear Bante, in Moggallana Sutta, Lord Buddha advised to be moderate in eating. How important is uh, moderation in eating for meditation? What is the effect of overeating to the practice of meditation? Could Bante please give us some tips on how moderation in eating can be practiced? Teruvan Saranai. So that's why we I just wanted to give for eight precepts but uh, Shiroma informed that everyone is happy for the Ajivatamaka Sile. They wanted to have the night. They want to have the dinner. That's the indication I got. So what you are talking, asking me again about the moderation? Just go for eight precepts. It's, it's, a, it's a very physical, very direct one. And after having uh, Ajivatamaka Sile, uh, the talking about uh, this thing, so therefore possible, even the group cannot take uposatha tangasili. Just do away with the night. Then you can do, you are, anyway you are in the experiment. And if it is impossible, uh, very difficult <laughs> for me to go further. So consider uposatha tangasili instead of Ajivattamuka Sila, then that Vikala Bhojana Shikhapada is there. But we have not taken it. It's a conscious decision. I told no means eight precepts. But you just <laughs> wanted to have Ajivattamaka Sile. So that means you are not happy to talk about, happy to restrain. So therefore, if wish, come back to the Uposatha Tanga Sile, then naturally you are two-third cut off. Then you are already in the experiment. අවසරයි ස්වාමීන් වහන්සේ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වුණාම එතනවනේ මෙතන වගේ තැනක අපිට කෑම සල්ලි දීලානේ ගන්න වෙන්නේ. ඒක ඒක වැරදි ස්වාමීන් වහන්සේ පහළ. ඒ කියන්නේ කෑම කෑම සල්ලි දීලා නොකා ඉඳයි තියෙන්නේ මෙතන. නෑ රැට රාත්‍රියේ නෙවෙයි ස්වාමීන් වහන්සේ. දවල් ආරේ වුණා අපේ සල්ලි දීලානේ ගන්න. ඒත් කමන. ඉතින් ඒක ඉතින් මේක පටන් ගන්නකොටම කන්ට මෙව් එකක් නෑ. මම නිකන් නෑ අපි දැන් හෝටල් එකට යනවා කියලා කිව්වනම් මිනිස්සු නිකන් ගන්න දෙන්නේ නෑ. ඉතින් එතකොට අපි ග්‍රී වෙන්න ඕනේ. අපි යන්නේ මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල. ඉතින් ඒක ඩිසයිඩ්. ඊට පස්සේ ඒක උපෝසත අටාංග සීලද ආජීවට්ට පිළිග ප්‍රශ්නයක් නැහැ. තමන් ගන්න මීල්ස් වල හැටියට තමන්ට ගෙවන්න. ඒ නිසා මේ වගේ තැනක ඉඳ ගියාම අපිට ideal perfect condition ගන්න බෑ. වෙන එකක් නැහැ නේ කරගන්න. ඒක නිසා අපි නැත්තම් මම මේ වගේ තැනක නතර වෙන එක මම දන්නවනම් මම එන්නේ නැහැ. මට මේකේ මේ ගැලපෙන්නේ නැහැ. මං දැකලා නැහැ කරගන්න බෑ මම මේ ශිරෝමට ඒ ඉන්නකොට කිව්වා බ්‍රොම්ලිවත් මට බෑ ඉන්නේ කියලා මම ඒකට ගිහිල්ලා පන්සලේ රැ නතර වෙනවා. ඉතින් මේ ආවට පස්සේ මම කොහම I can adopt. ඒක මගේ weakness එකක් වෙන්න පුළුවන්. නමුත් to make it pragmatic practical we are doing So each and everyone has to tighten belts and uh, tighten belts. And that is what you call restraint. And if you are going to slack, then we can't think about tightening belts. So we everyone has to do something better. Daily, the tightening the belts. So somewhere you have to start the knob and then continue. So that is how we do in Nisarnavane. The first few retreats, so much of people are going to the Ari and asking something to eat. Ari came and told me one day, it is impossible. So we decided eh, eight precepts. If someone is impossible, you say, sorry. Lucky enough, over oh, oh, there always it is houseful Because we give free, so there people can join. So, but it's a norm is there. But when you come here, the situation is different. So, posing we can do if at our place. But when you go to Rome, you have to behave like a Roman. ගරු ස්වාමින් වහන්ස අද මම සක්මන් භාවනාව කරන විට පළමුව මම යටිපතුල පොළවේ වැදෙන විට දැනෙන තද ගතිය බැලුවෙමි. මෙය බලාගෙන යන විට මට දැනුනේ මම ඇවිදිනවාට වඩා පොළොව පිටිපස්සට යන බවයි. මෙය සිතේ ඇති වුණු මායාවක්ද? එහෙම නැතිනම් සමාධි සිතක් ඇති වූ නිසාද? ඔබට දීර්ඝායුෂ වේවා. ඔය කියන රෝලර් කෝස්ටර් එකක් යනවා වගේ තමයි තේරෙන්නේ. මේක ආවට පස්සේ මේක සැකයක්ද මේක රියැලිටි එකක්ද නැත්නම් මේක මයින්ඩ් මේඩ්ද කියලා බලන්න එකයි බුදුහාමුදුරුවෝ කියලා. ඒක ලක්ෂ වාරයක් කරලා බලන්න. හදිසි වෙන්න එපා. කවුරු හරි කිව්වොත් ඔක රියැලිටි නෑ ඔක concept ඇති තේරුමක් නෑ. ඒක ඒ වෙලාවට බබාට නිකන් රබර් සූප දුන්නා විතරයි. ඔක නැවත නැවත කරලා බලන්න. කොයි තරම් මේක concept එකක්ද කොයි තරම් මේක රියැලිටි එකක්ද. ඒකට තේරෙයි මේ අපි අපිට ඉස්කෝලේ ඉන්න කාලේ මේ පන්ති බාර විෂය බාර ගුරුවරයා ආවේ නැතු ලොකු සර්රා. ඇවිල්ලි වල නිකන් නිකන් කොහොම සාමාන්‍ය දේවල් කතා වෙන ගමන් කිව්වා මේ ඕගොල්ලෝ වැඩිම වේගෙන් ගිහිල්ලා තියෙන්නේ මොකේද කියලා. ඉතින් මම බස් පයින් විතරයි ගිහිල්ලා තියෙනවා. කවදාකවත් ඒක බස් එක ගිහිල්ලා නැහැ. කවදාකවත් කෝච්චි එක ගිහිල්ලා නැහැ. ඉතින් මං කොච්චි පැයට 60යි වේගේ පයින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මම ජමා කරත්තකාරයා. මේකයි මගේ බර භාගය පැයට 60යි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා. ඒතර කොළඹ ගිහිල්ලා අපේ කෙනෙක් කිව්වා මම ගෝල් රෝඩ් එකේ ගිහිල්ලා තියෙනවා. එක එක සෙක්ෂන් එකක් පුදුම වේගයකින් බස් එක යනවා. කියලා. ඉතින් අපිට <laughs> බණ්ඩා නගරයට පැමිණීම අපිට ගෝල් රෝඩ් කිව්වා. ඊට පස්සේ ලොකු සර් කතා කරලා කිව්වා ඔයගොල්ලෝ දන්නද අපි හැම වෙලාවෙම පැයකට හැතැම්ම 1000ක වේගයකින් ඇවිදින්මින් ඉන්නේ මේ පොළොව කරකිනවා ඒ තරම් වේගයෙන්. අපිට තේරෙනවා. ඒතර වැල 1000ක යද්දී අපි යන දිහාවටම නම් යන්නේ අපි එකතු කරන පැහැතැම්ම හෝ දෙක හෝ තුන 1001 1002 1003 වෙනවා. ඒක සත්ත පහකටවත් වැඩක් නැහැ. හැතැම්ම 25000ක් පැය 24ට අපි ඇවිදිනවා. අපි දන්නේ නැහැ. ඉතින් අපි ඉස්සර හිතාන හිටියා ලෝකේ වටේ ඉර යනවායි කියලා. ඉස්සල ඊටත් ඉස්සල හිටියා ඉර වටේ ලෝක යනවායි කියලා. ඉතින් කොයි එකද කවුද දන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ අපිට ගන්න ඕනේ නෑ නෑ ලෝකේ වටේ ඉර යනවා කියලා. බුදුරජාණන් කියනවා ඉර හඳ ලෝකේ ඔක්කොම යනවායි කියලා. ඉතින් අපි මේ කොයි එකද රියැලිටි එක කියන්නේ කොයි එකද concept කියන තව ටිකක් කල් යන තව මොනවා කියයිද? දැන් එංගලන්තේම සොසයිටි එකක් තියෙනවා ලෝකේ ෆ්ලැට් කියන එක. ඒක ෆ්ලැට් කියන කට්ටිය විතරයි සොසයිටි එක බඳව ගන්න. ඉතින් ඒගොල්ලෝ තාම ජීවත් වෙනවා. ඉතින් කවුද මේ මේ මම බලනකොට රීල් එකේ දිහා බලනකොට මෙහෙම පොඩක් කව් එකක් වගේ පේනවා. ඒ හැපෙන එකක්ද නැත්නම් ලෝකයා දේද නැත්නම් මේ ලෑන්ඩ් ලෙවල් කරන එකට වැරදිලා තියෙන කොහොමද දන්නේ? කියන්නේ අනුපස්සන. ඔය ලක්ෂ වාරයක් කරන්න කරනකොට කරනකොට ඔය ප්‍රශ්න නිතරම ඔළුවේ තියෙනවා. ඒ සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒකයි ඥානන්ද සාංශයේ concept and reality කියන පොත ලිව්වේ. subject එකවත් ගන්නෑ පිටු 32ක් ලියනවා. මේ අපි ඉන්නේ concept එකද reality එකද කියලා. ඉතින් මේ දෙක අපි කායිමත් දාලා verify කරාට ඒක එච්චර සහතික වෙන්නේ නැහැ. යෝජනා ඉස්තර වෙන්නේ නැහැ. සමාන මට්ටමේ තියලා වෙනවනම් පොඩි සෙකන්ඩ් කිරිලක් වෙනවා. යෝජනා ඉස්තර කිරිලක් වෙනවා. නැවත නැවත කරලා බලන්න. නැවත නැවත කරලා බලන්න තමන්ට ලැබෙන මේ first hand experience එක මොනම විදියකින්වත් වෙන එකක් එක්ක compare කරන්න එපා. ඒ නිසා මේක කරනකොට කරදරයක් නැත්නම් අතප්පයක් කැඩෙන්නේ නැත්නම් බාධාවක් නැත්නම් මේක නැවත නැවත කරන්න පුළුවන්කම තියෙනවනම් well and good. මම කියන මේ මේක මේක තේරුණා. නැවත නැවත කරලා බලන්න ඕනේ වෙලාව නැහැ. ඇවිදින්න තැනක් නැහැ. මොනවත් කරගන්න බැන්න මං කියන පෙර පිං කළ පෙර කළ පින් නැහැ. ඒ නැතිනම් කරන්න දෙයක් නැහැ. එක්ස්පෙරිමන්ට් එක තේරෙනවා අපිට ඇවිද ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් වෙලාවක් නැහැ. නැත්නම් එක්ස්පෙරිමන්ට් එක තේරෙන ඇවිදින තැනක් තියෙන වෙලාවක් තියෙනවා නම් පෙරපින් කරලා තියෙනවා. ඔක කරලම බලන්න. ඔయిత වැඩිය කරන්න කරන්න Tamanට එනවා මොකද්ද එක්ස්පීරියන්ස් එකක් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මොනම දෙයකින් කම්පන්සේට් කරන්න බෑ. ඒක විතරමයි රියැලිටි එකට ලීඩ් කරන්නේ අපි. අපි අහන දේවල් හිතන දේවල් ඊට වඩා හුඟක් ඉන්ෆීරියර්. ඒක නිසා මේක මෙහෙම වෙලා තියෙනවනම් මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් පුළුවන් තරම් ඒ විදිහට මේ සක්මන වෙන්න දෙන්න සක්මන කොයි වෙලාවකදී අනායාසයෙන් වෙනකොට පොළොව ඇවිදිනවද කරනවද කෙරෙනවද හොයාගන්න බැරුව යනවා. එතනින් එහාට තමයි භාවනා සිද්ධ වෙන්නේ. එතෙන්ට යනකම් අපි කරන්නේ භාවනාවට පිටිය සකස් කරන එක විතරයි. එහෙම නැත්නම් බේසික් ප්‍රිපරේෂන් විතරයි. ආනාපානෙ හෝ වේවා, සක්මන හෝ වේවා අනායාසයෙන් ඉබේ භාවනා වෙන්න පටන් ගත්තට පස්සේ තමයි භාවනාව කියන එක සිද්ධ වෙන්නේ. එතකන් කරන්නේ ප්‍රිපරේෂන් එක. ඒ නිසා මෙතනින් තමයි පටන් අරගන්නේ. ඒකට පුදන්න බලාගෙන යන්න. වෙන දෙයක් වෙච්චාවයි මම මේක කරලා බලනවා කියලා දේ කරන්න හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සිදුවන තත්වයක් වාර්තා කිරීමට අවසර පර්යංකයේ සමබරව සැහැල්ලුව වාඩි වී සිටින් වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සිහි කර සතියෙන් බලා සිටින විට සියුම්ව ඉහළට ඇදෙන ආශ්වාස රැල්ල දැනේ. ප්‍රශ්වාස රැල්ල නොදැනේ. ආශ්වාස රැල්ල දෙස සතියෙන් සිටින විට එයද ඉක්මනින් නොදැනී ගොස් නිශ්චල තැනකටපත් වේ. මෙම හිස්තන විනාඩියක් දෙකක් පමණ සිටිය හැක. මෙයට බාධා කරන සිතිවිලි එන විට සිතවිලි කියා සංඥාවක් එයි. එවිට සිතවිල්ල නවතී. නැවත ආස්වාසය දැනේ. නමුත් ඊතා ඉක්මනින් සියුම් වේ. සිතවිල්ලෙහි ස්වභාවිකව නැතිවීම දැනගත නොහැකිය. නිශ්චල අවස්ථාවේ සිටින විට කටට කෙල එනවා සමහර විට දැනෙනි. දැනෙයි. ශරීරය චලනය දැනේ. මේ අවස්ථාවලදී කෙල චලනය යනුවෙන් ඉබේම සිතට සංඥායයි. මෙසේ සිදුවීම වැරදිද? කරුණාවෙන් පහදා දෙන්න. සිතේ නිශ්චලභාවය අවසන් වන්නේ පාලනය කළ නොහැකි ලෙස සිතවිලි ඒමෙන් සහ ඒවා ප්‍රපංච වීමෙනි. සමහර අවස්ථාවලදී නින්දට වැටීමෙනි. එසේත් නැත්නම් ඊතා ගැඹුරු නින්දමෙන් තත්වයකටපත් වී ඇහැරීමෙනි. මෙම තත්වයට තවම අවදි වී නැත. අනුමානයෙන් කියමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේකේ අන්තිම වාක්‍යයයි ලියන දෙවෙනි වාක්‍යයයි බොහොම සමානයි. මුල්ම වාක්‍ය දෙක ලියන්නේ එක එක දෙක වාක්‍ය දෙක පරයන්කේ සමබරව සැහැල්ලුව වාඩි වී සිටින වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සිහි කර සතියෙන් බලා සිටින විට සියුම්ව ඉහළට ඇදෙන ආස්වාස රැල්ල දැනේ. ප්‍රස්වාස රැල්ල නොදැනේ. මේ ප්‍රස්වාසයෙන් නොදැනෙන බව මොකෙන්ද වෙරිෆයි කරන්නේ? ඒක ඒකට ගියා නම් එතන තියෙනවා අන්තිමට විස්තර කරන එක. ආස්වාසය දැනෙන ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ. ප්‍රස්වාසය දැනෙන්නේ නැති බව දන්නේ කොහොමද? අපි ගමුද මේ කියන එක නා මේ උසාවියට. සමහර විට කිසිම ආස්වාසයේ චලනයක් වගේ උඩට දැනෙනවා. ප්‍රස්වාසයේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ප්‍රස්වාසය දැනෙන්නේ නැති ගැන විතර හිතවිලි දැනෙන්නේ නැහැ. සද්ද දැනෙන්නේ නැහැ. වේදනා දැනෙන්නේ නැහැ. ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ. ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ කියන්නේ. බලාපොරොත්තුෙන් ප්‍රස්වාසය මොනවාරි අපිට නැහැ කියනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒක අපේක්ෂා කරනවා. මේ මුළු ලෝකෙම අපි ඔය නෑ බෑ කියන වචන ටික පාවිච්චි කරන තරම කෑදරින්දා. ඒ තරම් ඇති දේවල් ගොඩයි. ඉතින් ඕක නෑ කියන්නේ මොකටද? ඊට පස්සේ ඒකට රණ්ඩු. ඒක නිසා බුදුන් කියන තියෙන දේ ගැන විතරක් කතා කරපම විපස්සනාව යනවා. දන්නේ දේ තියෙන දේ ගැන කතා කරොත් කිසිම රණ්ඩුවක් නැහැ. ඒකට ෂුවර් එකටම නැත්නම් යනවා. තියෙන දේ හරහා තමයි යන්නේ. ඉතින් ඒ නිසා තියෙන දේ හොඳට තියෙන ඔත්තට discreetly verify කරලා හොඳට දැනගන්න. ඒතකොට මේ තියෙන දේවල් තියෙන්නේ අවකාශي. අවකාශي කියන්නේ මොකුත් නැහැ. තියෙන ටික බලලා ඉවරනකොට අවකාශය විතරයි ඉතුරු වෙන්නේ. එතකොට යාට අතරමං වීමක් වෙන්නේ නැහැ තියෙන දේ හරහාන යන්නේ. තියෙන දේ තෙන්ඩ එන්න එන්න ගෙවෙනවනේ දැන් ඉර නගිනකොට තරු නොපෙනී යන්නේ ඒක අපිට ප්‍රශ්න නැහැ අපි දන්නවනේ තරු නැති වෙනව නෙවෙයි කියලා. තරුල ප්‍රකාශ භාවය නැති වෙනවා. ඉතින් අපිට ඒක නැති වුණා වගේ තමයි. බුදුජනසේ දේශනා කරනවා යමක් අපි අඳුරගන්නේ ආකාර ලිංග නිමිති උද්දේශවලින්. ඒ ආකාර ලිංග නිමිති උද්දේශ නැති උන්ට දේ නැති උනායි කියලා තමයි අපි හිත කියන්නේ. ඒකට දීපු නම නැති වෙනකොට දේ නැති වුණා වගේ. ඒකේ ආකාරය නැති වෙනකොට නේ නැති වුණා වගේ. ඒකේ ක්‍රියාකාරකම නැති වෙනකොට නැති වුණා වගේ. දැන් ඊට පයනට තරු නැති වෙනවා. අපි දන්නවනේ පැහැදිලිවම තරු නැතිවීමක් වෙනව නෙවෙයි. ඉරේ ප්‍රකාශත්වය වැඩි වෙනකොට තරු අඩු වෙනවා. හැබැයි අපි තවලට තරු නැහැ. තවලට තරු වෙනු පිසු. දැන් මේක ආස්වාසේ පේනවා ප්‍රසවාසේ පේන්නේ නැහැ. ලියපන් කොලයිස්තු මට සද්දක් නැහැ. හිත විලිත් නැහැ. වේදනක් නැහැ. ගෙදර මිනිහක් නැහැ. බල්ලට කක්ක යන්නේත් නැහැ. මොකුත් ඒ ඔක්කොම දීයි මේ ප්‍රසවාසේ විතරක් නැහැ කියන්නේ. නෑ මං කියන්නේ අපේ හිත හැම තිබුණා කිව්වත් හින්ට් එකක් අපිට දෙන්න. තියෙනවා කිව්වත් හින්ට් එකක් දෙන්න. ඉතින් හින්ට් එක තමයි තණ්හාමාන දිට්ඨි. තියෙනවා කියලා කියනවනම් තණ්හාමාන දිට්ඨි. නෑ කියලා කියනවනම් තණ්හාමාන දිට්ටි. ඉතින් ඒක නිසා මේ දේවල් ඇති නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මෙයා කොයි වෙලාවෙත් වැඩ. අන්න ඒක දැකපු දවසේ අර දේ ඇතිවීම නැතිවීම අත්ත සපටි සම්බිදා. මේ මේ මේක පිටිපස්සේ මේ වාර්තා කරන්න හිතෙන්නේ නැති බවක් කියන්නේ ධම්මපරි සම්බිදාවක්. නැති වෙන්නේ නැති බව තියෙන එක අපේක්ෂා කරන නිසා. දැන් අපි ලංකාවේදී කතා කරලා කිව්වොත් මිනිස්සුෙක් මහන්න ඉන්ෂුරන්ස් කිව්වේ නේද? බහන්න දැන් නැහැ ඉන්ෂුරන්ස් අරන් නැහැනේ. දැන් මෙහෙදි බෑනේ. මෙහෙදි ඉන්ෂුරන්ස් හැම කාටද තියෙන්නේ බෑ. ඉන්ෂුරන්ස් මේ ගෙවන්න ඕනේ. ඉතින් ලෝය කෙනෙක් ඇවිල්ලා කියන ඉන්ෂුරන්ස් ක්ලේම් කරපන් කියලා. මොකද හැම කාටම තියෙන්නේ. ලංකාවේ ඉන්ෂුරන්ස් ගන්න මුස්ලිම් මිනිස්සු කවදාකවත් ඉන්ෂුරන්ස් ගන්න. ඊට ඔළුවේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අපි මේ ප්‍රශ්න හදාගන්නේ අපි මේ මවාගත්ත ලෝකයක ඉඳලානේ. ඊට පස්සේ කියනවා ප්‍රසවාසය නැති වුණා ඒක ප්‍රශ්නයක් නැහැ පෑනේ තින් ටිකක් විතරයි ඉවර වෙන්නේ ඊට පස්සේ ආසල් ප්‍රසවාස දෙකම නැති වුණාට පස්සේ දැන් තව ප්‍රශ්නයක් ඒක නිසා කියන වෙනකොට තියෙන තැන හොඳටම බලලා බෙන්ච්මාක් එක අරගෙන පිවට් ලයින් එක අරගෙන අරමුණක් කරලා ඒක ගෙවෙන හැටි සින්ක්‍රොනි ක්‍රොනොලොජිකලි බලාගෙන යන්නේ සිද්ධ වෙන්නේ හරි එහෙමීට ඒක ඒක සිද්ධ වෙන්නේ ස්ටෙප් වයිස් අනිකට මේ තියෙන තැනේ සහතිකේ නැත්තන්ට යනවා. ඒකට සැකයක් එන්නේ නැහැ. අතරමැද දැක්කේ නැත්තම් ඒක පාරට නැති වුණා. එතකොට හිතනවා මේක නැති වුණාද? එහෙම නැත්තම් වුණේමත්ද? concept එකක්ද නැත්තම් වස්තුව නැති වෙන්නේ නැතුව label එක විතරක් නැති වුණාද කියන එක බලන්න බෑ. හැබැයි ඒකෙන් පේනවා මං ගිය ගමනේ තැන් තැන් වල loop holes එනවා කියන. අනිදාස කරන් තින්නේ එතෙන්ට හොඳට ටෝච් එකක් අරගෙන ගිහලා බලාගෙන යන්න. එතකොට තේරෙයි ඔය තියෙනවා කියන්නේ බොරුවක්. තියෙනවා කිව්වත් එතන දෙයක් නෙවෙයි තියෙන්නේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ විතරයි තියෙන්නේ. එතකොට දෙයක් තියෙනවා. ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ නැති වුණොත් දෙය නැති වුණා වගේ. ඉතින් ওই දෙක අතර වෙනසක් ඇත්තන ඉඳලා නැත්තන්ටපත් වෙනවා කියනවා අයින්ස්ටයින්ගේ ඔය E mc2 එතන අපි ලොකු තාන්ති කියනවා ජාතය හරහා අජාතය විස්තර කරනවා කියලා. අජාතය හරහා ජාතය විස්තර කරන්න පුළුවන්. ජාති පේන තේරෙන දේ හොඳට බලන්න. හොඳට ඒක ඩිලිමිට් කරලා හොඳට බලලා දිහා බලන් ඉන්න වටපිට බලන්න ඒක. ඒක බලන මොකද වෙන්නේ බොඳ වේගන යන. ඒකට වඩා මයින්ඩ්ෆුල් වෙන්න ඕන. දන්නවා මෙයා අන්තිමට මේ මේ දැන් මේ gediy පිටින් තිබුණ එක තව ටිකේ නෑම කියන තැනට යනවා. ඒකට විශ්වාසය නෑ. අපි දන්නවා මේ ඇති කියන තැන නැති තියෙන්න පුළුවන් නැති කියන තැන ඇති තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ භාෂාව අපි මෙතෙක් කල් හිතා හිටපු දේ සැකකටයුතුයි. හැබැයි මට සතිය දිගටම තියෙනවා. එහෙම නැත්නම් මේකට තව පැත්තකින් කියනවා කොයි වෙලාවක හරි අරමුණේ පවත්තන සතිය අරමුණක් නැතුව පවත්තන්න පුළුවන් කියපු දවසේ තමයි යා විපස්සනාට සුදුසු වෙන්නේ. මොකක්වත් අරමුණක් නැහැ හැබැයි නැති බව දන්න. කලබලයක් නැහැ. සැකයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, චකිතයක් නැහැ. ඒතකොට මොකද යා දන්න තැන ඉඳලා නොදන්න තැනට යන හැටි දන්නවා. ඉතින් ඔය දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට ඇති වෙන විපරිණාමය භාෂාව අසන්න වෙනවා. මම අසරණ වෙනවා. ඊට පස්සේ limits නැතු යනවා. me and not me boundary එක නැතිලා යනවා. ඉතින් මේක උනාට පස්සේ පේනවා මේක නැතිව මම යා නැතුව භාෂාව නැතුව boundary එක නැතුව ඉන්නකොට හරිම ළමා. හරිම බොළඳයි. හරිම නිහතමානී. හරිම ඍජුයි. හරිම අහිංසකයි. හැබැයි අසරණයි කෙලෙසයිද කෙනාට. කතන්නාමාන දිට්ඨිය කරනට හරි බයක් පාළුවක් තනිකමක් දැනෙනවා. නිවනට නේ කරන්න තියෙන යකෝ මෙච්චර ලේසිනේ නිවන කියන එක. ඒකට ගියාට පස්සේ බවුන්ඩරිස් නැහැ. විස්තර කරන්නත් බෑ. ඒ සිද්ධ වෙනවා. මේ තියෙන තැනම නැහැ. ඒක ඊට පස්සේ කවදාකවත් කවුරුත් එක්ක ගහපා දෙන්නේ නැහැ. කවදාකවත් ගහපා දෙන්නේ නැහැ. ඉද මේව සත්‍යම මොක මඤ්ඤන්නේ. මේමයි සත්‍ය අරකපරු කියන්නේ. වෙන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්. මේක ඕ ඒකත් වෙන්න. ඒක උඩ මේක ආන්දෙක් වෙන්න හදනවා කියන්නේ. අමරා වික්කේපවාදී කියලා නෑ මෙයා කියනවා යා මේ මේ தත්ත්වෙදි වෙන්න පුළුවන් මේ මේ தත්ත්වෙදි නෑ භාවනා කරපු කෙනෙක් නම් දන්නවා. නැති කෙනෙක් නම් යනෝ යන්න තමතර පිස්සුවා යන්නම් බාප්පට වෙලා යනවනේ නම් බාපි කියනවා. බාප්පයි අපි කියනවා. කවදාකවත් ගහපා දෙන දෙයක් මේක නෑ. ඒ මොකද එයා දන්නා මේ බලාහනේ රෝදේ බලාහනේ ඉඳද්දිම නැති කියලා. තරු පායනකොට ඉර පායනකොට බලාහනේ ඉඳ. ඒක නැති තැනින් ටක් ගාලා තරු වෙන හැටි. ඊට පස්සේ ඉර පායන ටක් ගාලා තිබුණ තරු නැති වෙන හැටි. සමහර බ්‍රයිට් තරු ඉතුරු වෙනවා. ඒවත් පස්සේ නැති වෙලා යනවා. ඉතින් අපි දන්නව නැති වෙන්නේ නැහැ කියලා. ඒක අනිත් පැත්ත කියනවා රාත්‍රියේට අඳපායන් නැති වෙලාවේ ආකාශයේ කළුවරනේ තියෙන්නේ. නමුත් ආකාශයේ සම්පූර්ණ ඉරු රැසින් නැවිලා තියෙන එක රිෆ්ලෙක්ට් කරන්න මොකුත් නැහැ. රිෆ්ලෙක්ට් කරන චන්ද්‍රිකාවක් තිබුණොත් දිලිනවා. රිෆ්ලෙක්ට් කරන දෙයක් නැතිස ආකාශයේ කළු වෙලා පේයි. හැබැයි ආකාශය ගැන සම්පූර්ණ ඉරෙලිය. ඒක රිෆ්ලෙක්ට් කරන දෙයක් නැති නිසා අපි ආකාශයේ කළුවරයි කියලා කියලා තියෙනවා. ඒ රිෆ්ලෙක්ට් කරන එක දිලිසෙනවා අපි හිතනවා ඒක දිලිසෙනවා කියලා. ඒක දිලිසෙන්නේ නැහැ. ඒකට ඉරේලිය වැටෙනාම ඒකේ රිෆ්ලෙක්ෂන් එකකට වස්තුවක් තියෙනවා පේනවා. දිලිසෙන්නේ ඒක නෙවෙයි. දිලිසෙන්නේ ආකාශයෙන් විතරම මේ ආලෝකයේ තියෙනවා. අපිට ඒක ගැටෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බලනකොට අපි දන්න දේ කියලා කියන්නේ ගැටිච්ච ටික විතරයි. කොච්චරක් තියනවද දන්නේ නැති දේවල්. දන්න දේ අල්ලගෙන මේ නට නැටිලි දිහා බලනකොට ගොමුකුරු මිනිහා ගොම්බෙට්ටක් කරගෙන රාජ්‍යයක් හදාගන්න හදනවා වගේ. ඌ දන්නේ නැහැ මේ කොම්බෙට්ටක් කියලා. ඒක අරගත්තා ඊට පස්සේ පුක උඩ තියාගෙන යන හැටි බලනකො රජ වෙලා වගේ. <laughs> මම දැක්ක මේ ළඟ නෝද ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒකම හදලා ඒක උට ලොකු රාජ්‍යයක්. හරිය ලස්සනට රවුම් කරගෙන ඒ කඩන හැටි අර ලස්සනයි මම දැකලා තියෙනවා මේ රිලාබෙට්ට අරගෙන රවුම් කරන හැටි. මේ කොන්ක්‍රීට් එකෙන් මතුවෙනවා. පතෙන් නෙමෙයි කොන්ක්‍රීට් එකෙන් කුරුමිනිය මතුවෙලා කොහොම උට SMS එක යනවත් දන්නේ නැහැ. රවුම් කරගෙන රවුම් කරන යනකොට ඉතින් ඌ ගොසුප් කුම කුරුමිනියට ගොම්බෙට රාජ්‍යයක් ආවා. අපි මේ දන්න ටික ඒ නිසා බලවෙනිය බලන ප්‍රසවාසයේ පේන්නේ නැහැ කියලා මට කියන්න මට මට මොකද්ද limits එච්චර පේන්නේ නැත්තේ ටෙන්ෂන් නැහැ රසෙන් නැහැ gedara මිනිහා නැහැ ගෙවල් දරවල් නැහැ නිශ්චල වචල දේව චංචල දේපොළ නැහැ හැබැයි මම ලියන්නේ ප්‍රසවාස උසාවියට ගඳලා ඇහුවොත් පිළිගන්න වෙනවා මේ ප්‍රසවාසය අපේක්ෂා කරලා තියෙනවා අපිට දුක දෙන්නේ අපේක්ෂාවෙන් විතරයි. ඉපදිනකොටම කාට හරි කියවනම් ආශාර ප්‍රසාරකින් ආශාසෙ විතරයි උඹට තියෙන්නේ කියලා ආශාසෙ ආවොත් දුක වෙනවා උට. නැති දවසේ ෆුල් නෝමල් කියලා. තරහ යනවාද නැත්තම් තේරෙනවද මේ කියනකොට? ටිකක් තේරෙනවා අඩුසෝ. ලාමට. ලාමට වගේ තේරෙනවා. තේරෙනවා තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ. ඊට පස්සේ දන්න තැනලා නොදෙන්න තැනට යනකොට අතරමැදි ගිලිහෙන්න දෙන්න එපා. අල්ලගත්ත නූලක් අල්ලගත්ත නූල දිගේ මැදක නැන්නේ. ඇදගෙන ගිය බලන්න ඕනම දෙයක් බලා හිටියොත් ඒක නැති වෙනවා. ඒක ඒක සනාතන ධර්මයක්. අපිට නැති වෙනකම් බලාගෙන ඉන්න බෑ. එහෙම නැත්නම් ඒ බලා සිටීම සාහසිකයි. ඒක සාහසිකයි. ඒ නිසා ඒ සාහසික භාවය නැතුව නිවන් දකින්න බෑ කියලා කියනවා. අපි ආදරය කරන බලාපොරොත්තු වෙන දේවල් පමණින්මයි දුක දෙන්නේ. ඒව නැති වෙන්න නැති වෙන්න සැපයි. ඊෂා නැති වෙයන් කියලා හිතන්න යන්න එපා. ඒක දිහා බලාගෙන ඉන්න බලනකොට ඒක අතනෑර බලන්න හිටියොත් ඒකට කවදාකවත් ගිනි කණා වැටලා ඇහැදීගෙන ඉන්න බෑ. ටක් ගාලා පැනලා. ටක් ගාලා පැනලා යන්න දෙන්න බෑ ක්‍රමයෙන් ග්‍රැජුවලි යnderින්ද තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. ඒසර තේරෙන පටන් ගන්නවා ඒක තැනකින් එහාට රූපේ නෑ රූප සංඥා වෙනවා. ඒක concept එකක්ද reality එකක්ද කියන්න බෑ. හීනයක්ද ඇත්තද කියන්න බෑ. එතනදී හිතන්න යන්න එපා. මේක දිහාම ඇස් දෙක කර වෙනකම් බලන්න. දැන් මෙතේ කාපේක දැන් බොඳ වෙලා ගිහිලා නැති වෙගෙන යනවා. ආයෙසරක් තියනවා කියලා. එතකොට මේකට පසුබිම දෙන කැන්වස් එකට මොකද වෙන්නේ? ඊට කලින්ම කැන්වස් එකක් මොකද්ද වෙලා? අන්නේ වෙලා මේ කියන්නේ අපිට ආරාධනාවක් තියෙනවා ධර්මයේ තේරුම් ගන්න ලේසි. ඒකට අපි නැවත නැවත ඇප්ලයි කරන්න ඕනේ. අනිත් දවසේ ඊටත් වැඩිය ලෑස්ති වෙලා යන්න ඕනේ. ගිහිල්ලා මේ මායා කරන තැන, ඇස්පෙන්දුම් පෙන්වන තැන, ට්‍රික් එක කරන තැන බලාගෙන ඉන්න. එතකොට අහු වෙනවා හතරමං හන්දික මායා කරන්නෙක් කියලා කියනවා විඥානේ. එතකොට මේ මෙයත් එක්ක නොච්චර කල් කෑවේ බිව්වේ නෑවේ ඉති ආරෙමේ. ඉතින් මේවස මෙච්චර ප්‍රයෝගකාරයක් නම් මෙයා හදලා දෙන බාහිර ලෝකේ යන කොමන කතාවක්. එනිසායි නැති වෙන එක ඒකට උත්තරේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ තියෙන තැනින් පටන් අරගෙන නැති වෙන එක අපේක්ෂා කරගෙන යන්න. අපේක්ෂා කියන්නේ මේ කෑදර වෙලා නෙවෙයි. මේ කොච්චර මනාප දෙයක් අරමුණු කරපු දෙයක් බෙන්ච්මාක් එකට ගත්ත දේ වුණත් ඒක බලබලා ඉඳද්දිම දිය වෙනවා. අනේ දිය වෙනකොට තමයි භාවනා පටන් ගන්න. නැත්නම් අර්ථයේ ඉඳලා ධර්මයට මාරු වෙන්නේ. සම්මුතියේ ඉඳලා පරමාර්ථයට මාරු වෙනවා. එතනදී වටපිට බලන්න යන්න එපා. ඒ ඇහක් පිට ඇහක් යන ඒක බලන්න. හෙටත් බලන්න. බලනකොට තේිනවා එතන මනසේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ භාවයේ ඉඳලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ භාවයට මාරුවක් සිද්ධ වෙනවා. ආයෝ යෝනිසමස් ආයෝනිසමස් කාන්දලා යෝනිසමස් කාට මාරුවක්. මේ වෙලාවේදී තඩ මාරු කරන්න හොඳ නැහැ. මේ ෆික්ස් කරගෙන එහෙම තරම් ඉන්න ඕනේ. අපේ හිතේ හරි ඒ ඇතින් හරි දුර්වලයි. නම් ලැහැතිලා ගියොත් අපි මහන්සි නේකටනේ. මෙතනදී පණින්න දෙන්නේ අල්ලගෙන ඉන්නවා ගියාම ඒකට හරියට මීයා දැකපු පූසා වගේ. ඌ කරන හැම ඇක්ෂන් එකක්ම ඒක පුදුම සින්ක්‍රොනයිස් එකක් තියෙනවා. මෙයාට හිතා ගන්න බෑ. ඔය සතිපට්ඨාන කරන කට්ටිය මුල්ලේ. ඌ පණින පැම්ම දිහා බලපුවාම ආන් මේ වගේ නිකන් ඒකට කියන්නේ මේ ෂට ප්‍රඥාවක්. උගේ ෂටභාවයට වැඩි ප්‍රඥාවක් එනවා අපිට. ගහවන් ගාන කච්චිරමක් අරින්නම ඇස් බැල්මේ තියාගෙන ඉන්නවා කියන්නේ. ඒකට සියල්ලම නතු කරන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ රිට්‍රීට් එකේ මුල සිටම සතියෙන් සිටීමට උත්සාහ දැරුවා. තුන්වෙනි දිනිය පවණ වන විට මා සතියෙන් සිටීමට උත්සාහ කරනවාට වඩා සතිය විසින් මා පාලනය කරනවා මෙන් දැනුණා. මා එසේ කියන්නේ පහත අත්දැකීම් හේතුවෙන්. තුන්වෙනි දිනේ රාත්‍රී නිින්දට යද්දී රැහැ ශබ්දයකට හා හෘද ස්පන්දනය තදින්ම දැනෙන්න ගත්තා. නිදා ගැනීමට අපහසු වන ලෙස එය තදින්ම දැනුණා. මා නැවතත් භාවනා කළ යුතුය සිතුණු නිසා පර්යංකයේ සිට භාවනා කළා. ශරීරයේ ඉරියව්ව දෙසට හිත යොමු කරමින් ශරීරයේ සියුම් දැනීම්, වේදනාවන්, සිතවිලි ධාරාවන් ඇති වී නැති වී යන ආකාරය දකිමින් භාවනා කළා. පසුවම පසුව මා නින්දට ගියත් පාන්දර 3ට පමණ මා අවදි වුණා. අවදි වීමෙන් පසු මුලින්ම දැනුනේ ඔළුවේ වේදනාවක්. පසුව මගේ සිත රැහැයි ශබ්දයට හා හෘද ස්පන්දනය දැනීමට යොමු වුණා. පැය 5ක පමණ ඊට අඩු කාලයක නින්දකින් පසුව වුණත් මට ඊට ප්‍රබෝධමත් ගතියක් දැනුණා. නිදිමතක් දැනුනේම නැත. මා නැවතත් පරියංක භාවනාවට භාවනාවේ යෙදුණා. කලින් දිනේ ලෙසම ඉරියව්වට සිත යොමු කරමින් පැයක් පමණ භාවනා කළා. මා පරියන්කෙන් නැගිට නැවත නැවත සුළු වේලාවක් නිින්දට ගියා. පසුව අවදි වී දිනේ වැඩවලට සූදානම් වෙද්දී තදින් දුකක් දැනි මට හඬා වැටෙන්නට සිදු වුණා. ඒට හේතුව කුමක්දයි මට තේරෙන්නේ නැත. උදෑසන සක්මන් භාවනාව කරද්දීත් මෙම හැඟීම වරින් වර පාලනයකින් තොරව දැනුණා. මෙම අත්දැකීම එම දිනේ ලියන්නට දෙවරක් උත්සාහ ගත්තත් ඒ ලියවීමට හැකි වූයේ නැත. ගිහි ජීවිතයේ වගකීම් නිසා මෙම ස්ථානයේ යන්නට සිදු වුණත් සතිය තිබෙන බව වරින් වර මට දැනුණා. පසුදිනේ මා ඔෆිස් එකට ගියත් කවුරුන් හෝ මා සමග මා ඉදිරියේ සිට කතා කරන විට මාගේ අවධානය සම්පූර්ණයෙන් මෙම පුජ්‍යලයා දෙසට යොමු වන බවක් දැනුණා. මෙම අවස්ථාවේ මගේ මුළු ලෝකයේම එම පුජ්‍යලයා ලෙස දැනුණා. මෙම දැනීම ටිකින් ටික නැති වී ගියා. එම දිනේත් ගෙදරදී රාත්‍රී නිින්දට ගිය විට නිදිමතක් දැනුනේම නැහැ. රාත්‍රී මා නැවතත් භාවනා කළ යුතුයයි සිතා පරයන්කේ භාවනා කළා. ඉරියව්ව දෙසට සිත යොමු කරමින් භාවනා කිරීමට උත්සාහ කළත් සිතුවිලි ධාරාවන් දිගටම පැවතුණා. ටික වේලාවකින් පසු මගේ ශරීරයේ තද ගලක් බවට පත්වන ස්වභාවයක් දැනුණා. ඒ දෙස ඔහේ බලා සිටින විට එය තව තවත් බර තද ගලක් මෙන් දැනුණා. මෙසේ සිටියොත් ඒ පුපුරා කුඩු වී යයි කියා සිතුණා. එසැනින්ම බියක් දැනි මට භාවනාවෙන් නැගී සිටින්නට සිදු වුණා. පසුව මා නින්දට ගියා. පසුදිනයේ නැවත ඊතා ප්‍රබෝධමත්ව අවදි වී සක්මන් භාවනාවේ යෙදුණා. යටිපතුලේ දැනීම දැනීමට සිත යොමු කරමින් සක්මන් කළා. වෙනදාට යටිපතුලට දැනෙන තද ගතිය අඩු වී පතුල ඊතා සොෆ්ට් ගතියක් දැනුණා. මෙය එය ස්පොන්ජ් එකක තරම් සොෆ්ට් ලෙස දැනුණා. ලනුපැදුරේ වෙනදාට දැනෙන ඇතුළට ඇනෙන ස්වභාවය අඩුවී ඇති බවක් දැනුණා. එය කාපට් එක උඩ ඇවිදින වාසේ දැනුණා. පසුව නැවත ශරීරයේ දුර්වල ස්වභාවයක් ඇති වී කඩා වැටේ දැයි සිතුණා. මෙම දැනීම විනාඩි 45ක සක්මනේදී කිහිප වරක් ඇති වී නැති වී ගියා. සිතුවිලිත් ඇති වී නැති වී ගියා. එහෙත් ශරීරය කඩා වැටුනේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ නින්ද අඩු වුවත් ප්‍රබෝධමත් බවක් දැනුනේ සතිය සහ වීරය වැඩි වූ නිසාද. සාමාන්‍ය ජීවිතේ භාවනා කරද්දී කාලය පිළිබඳ සීමාවක් දමාගත යුත්තේ. එසේ නැතිනම් සිතන ඕනෑම වෙලාවක භාවනා කළ යුතුයද? ඔබ වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායස පතනවා. මේ වෙනකොට භාවනා කියන වචනේ සති කියන වචන ප්‍රතිස්ථාපනය කරන්න එතකොට any time is tea time කියලා කියන ලංකාවේ ආර්ථිකය. මොකද තේවි තේවි කුන්නොත් අපිට ගාණ හම්බ වෙනවනේ. any time is tea time. ඒ වගේ any time is mindful time. නිසා ඔකට භාවනා කියලා වචන දාපු ගමන් අර දෙයයන් ආංශි වගේ ආදරේ වගේ වචනේ කුණු වෙලා යනවා. ඔකට ඉරියව්වත් තැනක් කලාවක් නැහැ. පුළුවන් ද කියලා බලන්න අසත්‍යමත් වෙන්න. කවදාවත් බෑ. ඔතන ගියාට පස්සේ හිතන්න ඕනේ මම මේ පැයේ පුළුවන් තරම් කුණු හarpයක් මොනවා හරි කරනවා, නටනවා, ඩාන්ස් කරනවා. පුළුවන් නම් සාතිය කඩන්න කැඩෙන්නේ නැහැ. ඉසලේක හදාගන්න ගියාම අනේ එපා යන්න, අනේ ඉන්න, ඇගේ ඇලි ඇලි ඇලි ඇලි පවසයි කියලා නටනවා. පවිලගෙන් ඵලයක් හොයන්න කිව්වම යන්නේ මේ වටේ කරකිනවා. ඊට පස්සේ කියන්නේ තියෙනවා හරි පුළුවන් ඵලයක්. අනේ ඉදාට තේනවා සත්‍ය දාස භාවයටපත් වෙලා කරන වැඩේ කරලා දෙනවා. එතකොට ඔච්චර සැලසුම් කරන්න අර මේ මොනවාක්වත් ඕනේ නැහැ කරන්න තියෙන වැඩ ටික තියෙනවා. ඇයි වැඩ කරන කරන්න ගියාම one thing at a time and that done well ඔය කරන කරන ගියාට පස්සේ තහ වැරදුනායි කියලා අප්සෙට් එකකුත් නැහැ. ඉතින් ඒකට හොඳම නිදර්ශනය තමයි මම කියන්නේ මේ ජීවකයා දිසාපාමුක්කාචාර්ය ගාවට ගියාට පස්සේ ඉතින් එයාට මේ දැක්කේ යාගේ මේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව කුසලතාවය නිපුණ භාවය. ඒ නිසා පාවට්ට පැලයක් ගෙනලා මේ කොලේ ගුණේ මේකයි, මලේ ගුණේ මේකයි, පොත්තේ ගුණේ මේකයි, මුලේ ගුණේ මේකයි කියලා දුන්නා. ඊට පස්සේ නිදිකුඹ පැලයක් ගෙනලා කියලා දැචි ඉගෙනගත්ත කාලයක්. ඊට පස්සේ කිව්වා කැලේට ගිහිල්ලා බෙහෙත් නොවන පැලයක් තියෙනවද කියලා අහගන්න බලන්නේ කියලා. දවස් 7ක් ඇවිදලා ඇවිල්ලා කිව්වා එකම පැලයක්වත් නැහැ බෙහෙත් නැති. ඉස්සල දැසේ බෙහෙත් පැල හඳුන්වා දීමක් කරේ. හඳුනලා දීලා බලනකොට බෙහෙත් නොවන පැල මොනවත් ලෝකේ නැහැ. හැම දෙයක්ම බේතා. ඒ වගේ බලනවා අපි හැම වෙලාවෙම සතියෙන් ඉන්නේ. අපි දන්නේ නැහැ. එදා පශ්චාත්තාප වෙනවා. අරක උනේ නැහැ මේක උනේ නැහැ කියලා. ඉතින් නැති වෙච්ච බව දන්නේ කොහොමද? මම සතිය හිටියේ නැහැ කියලා කවුද දන්නේ? කොහොමද දන්නේ? <coughs> සතිය තියෙන නිසා නේ ඒකක් දන්නේ. ඒක තමයි හොඳ සතිය. ඒක නිසා අපි ළඟ තියෙන මේ අපි මේ කල්පනා කරන ශක්තිය මොන වුණත් සර්වඥාන්සේ අපිට සඳහන් කරලා තියෙනවා සතාතිපතිය සබ්බේ ධම්ම හැම තැනම සතිය තියෙනවා ඔබ සතිය වෙනුවට වෙන මොකක් හරි ලොක් කරගත්ත ගමන් සතිය කාදාට ෆයිට් කරලා සභාපතිකම ඉල්ලන්නේ නැහැ. යාර දුන්නොත් පැකිලා ගන්නවා. හැබැයි ගත්තට පස්සේ පුටුවෙන් බහින්නෙම නැහැ. ඒක ඥානපෝණි කාමරෝ කෙලින්ම ලියලා තියෙනවා දෙවෙනි පිටුවේ power of mindfulness එකේ සතිය නැගිටවල ගන්න බුදු කෙනෙක් එන්න ඕන. ඒක මේ පොඩි කෙනෙකුට කරන්න පුළුවන් ගන්න නෙවෙයි. හැබැයි සභාපති පුටියට ෆයිට් කරන්නේ නැහැ යා. කවුරු හරි ගිහලා නම්බුකාරජයට මෙතන ඔයා තමයි සුදුසා සමබරව බලන හොඳ විනිශ්චයකාරයෙක් කියලා දුන්නනේ අම්මා මුත්තා කිව්වත් යන්නේ. ඉත්තා ඒකට කබල්ලාය ගිහලා මුත්තා බලන ඔයන් කිව්වලු. ආන්නේ මේකක් තියෙන සතිය නිසා කොයි වෙලාවක හරි මේක කම්පියුටරේට දාගන්න. දාගත්තට පස්සේ ඒක වාතයක් කරගන්න එපා බලන්න සතියෙන් සතියේ බාහිර නිකන් ඉන්න. වෙන දේ වෙන්න අරින්නේ. ඉතින් ඒකට බලනකොට යා හොඳම නායකත්වයක් තියෙනවා. හොඳම සමබර භාවයක් තියෙනවා. හොඳම සාධාරණයකුත් තියෙනවා. කවම කවදාකවත් අසාධාරණයක් කරන්නේ කිසිම තැනක ෆ්‍රික්ෂන් එකක් හදාගන්නේ සතියට දෙන්න ඕනේ හෙල්ම් එක. ඊට පස්සේ අර ඉතලා කලින් කිව්ව එක නගේ ඡන්ද විරිය චිත්ත මීමන්ස අඬා අඬා එන්න පිටිපස්සෙන් අයියෝ අපි ගන්න නැත්ත වාහනේට එන්න නෑ එන්න ඕනනම් එන්න මේ සිට්ටත් යන්න. අපි ගමනේ. ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්මයි ඔය දැනුමයි ඔය ඔක්කොම අප්පයි. එකක්වත් වැඩක් නැහැ. සතියෙන් ඉඳ දීපු ගමන් ඒගොල්ලෝ අඬාගෙන ඉන්නේ. දැන් නම් මං වගේ මෝඩයෙකුට දැන් මේ මොකද වෙලා තියෙන්නේ බෑ. අපේ ගෙදර හිටපු අම්මුම මැට්ටා. මුන්නම දෙයක්වත් කරන්න බැරි එක. උන් දැන් කසාද බැඳලා ඌ හොම්බෙන්. මගේ මැටිකමට කෙල්ලෝ ආවෙත් නෑ මගේ පිටිපස්සේ. මේ අහම්බෙන් සතිය හම්බුණාට පස්සේ මම දැන් ඒගොල්ලෝ නතර කරලා මම දැන් තමයි වැඩ පටන් ගන්නේ. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ තියෙන ඔයගොල්ලෝ ස්මාර්ට් වැඩි. අහිංසක නෑ ඔක දැනුම වැඩිකම වෙලා තියෙන්නේ ඒ නිකන් ડોક્ટર ෆෙඩාන්ඩෝ කියනවා මේ කෑම වෙනකොට ලාභ උණයි කියලා ලුණු ගොඩක් දාගත්තට පස්සේ මොකද වෙන්නේ? කන්න බෑනේ. ලුණු ලාභයි. ඒ හරියට ගන්න දාන්න බෑ. කියන රාජභෝජනයක තියෙන ලුණු වගේ සතිය හරි මාත්‍රාව දාගන්න. සති මාත්‍රය. වැඩි කළ මෙඩි කළා අල්ලන්න යන්නත් එපා. අයියෝ ඔය මගුල ඕනේ මට ඕන චන්දවිරිය චිත්තපම්මාසා කියන්න යන්නත් එපා. යා ගානට කියාගත්තාම මිනිහා ටික වේලාවක් ගිහලා වටපිට බලලා ගන්නවා හෙල්ම් එක අතට. ඊට පස්සේ කියන්නේ යා දුන්න උඹ ආරම් බලයා. ඕන දෙයක් උඹ කරගන්න කියලා දුන්නාට පස්සේ සාධාරණේමයි වෙන්නේ. න්‍යාය ධර්මයක් වැඩ යන්නේ. අපිට කියන්න පුළුවන් ඉතින් වැලයන් පැත්තට මැස්ස ගහලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඒක වෙනකොට අපේ රුචි අරුචිකම් ආහාර පද්ධතියේ කාලසටහන ඔක්කොම කලවම් වෙලා යනවා. කලවම් වෙලා රීෂෆල් වෙනවා. රීෂෆල් වෙනකොට අත අත දාන්න යන්න හොඳ නෑ. සත්‍යයටම කියන්න ඕන හදාගන්න. ඉතින් අපිට වෙලා තියෙන පරණ පෙරකට පිංමදි නිසා සත්‍යයට ඇති වෙන්න කරගන්න වෙලාව හම්බෙන්නේ නෑ. නමුත් අපි තරම්වත් වාසනාවක් නැති විශාල පිරිසක් ඉන්න මිනිස්සු සත්‍ය කියන එක දන්නෙත් නෑ. يعني අහලවත් නැහැ මිසු හරියට දඟලනවා. ඒ නිසා මේ වෙන දෙයට වැඩිය ස්මාර්ට් වෙන්න යන්න එපා. ඔකට යන්න අරින්න හොඳට මතක තියාගන්න සතිය credibility of the mindfulness කියලා එකට කියන්නේ. සද්දා කවදාකවත් credible නැහැ. වීරිය කවදාකවත් credible නැහැ. සමාධිය කවදාකවත් credible නැහැ. ප්‍රඥාව නැහැ. ඒක ඔක්කොම එකපාරට නැගලා උඩ පැනලා අතරනේදී. සතිය නේ ඔය කම්මැලි ගමට ඔහේ නිකන් මොහොතේ සිටිජේ වගේ හැමදාම තියෙනවා. වැඩි වැඩි කලර්ෆුල් නැහැ. අන්න ඒක විශ්වාස කරනම් අපේ ජීවිතේ ස්ටඩි ෆ්ලෝ එකක් යන. ඉතින් එදාට කියන්න තියෙන පුළුවන් නම් අසත්‍යමත්ය. කාටවත් කියන්න යන්න එපා. කාටවත් කියන්නේ කිව්වොත් ඒක තේරෙන්නේ නැහැ. කියනවා පුළුවන් නම් මේ වැඩේ අසතියෙන් කරපන්. ඒකට ඩබල් ෆෝල් සතියක් එන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ වෙනසක් වෙනකොට ලොකු සාමින්නාන්ති කියනවා ඒ වගේ වෙනස වෙනකොට අනික් වේරියබල්ස් ඔක්කොම ෆික්ස් කරන්න කියලා. පික්සල මේකටම යන්න අරින්න ওই විදිහටම ස්ටඩි growth එකට යන්න දෙන්න. ප්‍රශ්න ඔළුවේ දාගන්න එපා, ලෙඩ කරගන්න එපා, ලෙඩ වෙන එක නැතර කරන්න බෑ. නමුත් පුළුවන් තරම් අනුග්‍රහ කරන්න සාමාන්‍ය විදිහට වැඩේ කළ මේ සතියට අර change over එක ඇති කරන්න, turn over එක ඇති කරන්න ඉඩ දීලා ඊට පස්සේ සතියට කියන්නේ බොහොම time table එක අදාගනි මම උඹට උපස්ථාන කරන්න. මම උඹට අනුග්‍රහ කරන්න. ඊට පස්සේ හරිම simple life එක. ඉතින් ඒක පැවිද්ද හරි ලේසියි. ඒක මට තේරිලා තිබුණා. හැබැයි මේ පැවිද්දා කියන සතා මම දැක්කේ ජෝකර් කෙනෙක් විදියට. ඒක නිසා මට ගොඩක් කල් ගියා. දැනටත් මම දකින්නවා ඒක හරියට ඒ සිම්ප්ලිසිටි තියාගත්තේ නැතුනොත් අටි අවුලක් කරගෙන තියෙනවා. ඒ නිසා ගිහියන්න වැඩි හොඳයි. හැබැයි විහිම්පල්. පැවිද්ද හොඳයි. විහිම්පල් කරගෙන තියෙන එක සිම්ප්ලි ගත කරනවා නම් යන්න පුළුවන්. හැබැයි ඒක හරියට ටැක්ෆුල් වෙනවා නම් ඒ කියන්නේ කාරණේ දැනගෙන ගිහිවෙ ඉඳදී සෑහෙන දුරක් යනවා. ඔය කියන අපි කියන දාගෙන තියෙන ප්‍රශ්න ඔක්කොම හිතේ හදාගත්ත දේවල්. ඒ නිසා ඔය රීෂෆල් වෙන වෙලාවක් තියෙන රීෂෆල් වෙලා එයාට මේක කරගෙන යන්න දෙන්න අරින්න සතිය කියන වචනේ ගන්න භාවනා කියන වචනේ શબ્දමාලාවෙන් කපලා දාන්න. භාවනා කරන්න යන්න මේපා ඊට පස්සේ. භාවනා කරන්න ගිය ගමන් මාන්නකාර වෙනවා. අලි අවුලයි. භාවනා කරන්න ඔය බකන් නිලාගෙන ඉන්නවා. දැන් දැක්කට නොදැක්කා වගේ. ඇහුණා බකන් නිලා ඉන්නවා කියන එක දන්නවනේ. මොනවද කවුරුද මොන් කෑ ගහන දඟන <coughs> කවුරුන උදේටම සමාජමත් වෙලා 8 වෙනි ධ්‍යාන 9 වෙනි ධ්‍යාන ගත්තා ආ හොඳයි හොඳයි කිච්චර තමයි මොකක්වත් නැහැ අපි යන පාරේ හුලඟක්වත් අල්ලන්න බෑ කාටවත් කවුරුත් පාටි දාන්න යන්නෙත් නැහැ මොකොත් නාරකොල්ල එහෙන් පාටි දානවා මෙහෙන් කෙන්දිරි ගන්නවා හුලඟක් ගියා වගේ කැලයක් අස්සෙන් යන්න පුළුවන් ඒක හරි ලස්සනයි ওই කැලලට මේ සෙන්පුත් දාගමේ කතා ටික මට හරියට පිළිහිටුනේ මම ඉස්ලාම් කිව්වේ ටික බුද්ධාගම කියවන්න ඉස්සලා ඒකෙදි වෙන්න දීලා තියෙන මේ ෆෝමියුලාස් හදලා කටපාඩම් කරලා මිනිස්සු අමාරු වැටෙනවා මොනම ෆෝමියුලාවක්වත් ඕනේ හැදෙන්න පටන් ගත්තාට පස්සේ ඒක හැදෙනවා ඒක ඉබේ එනවා නෙවෙයි ඔක්කොටම එම උනාට පස්සේ සමනලයට අතු නැමුණා වගේ අපිට තියෙන පුළුවන් තරම් නිහතමානී වෙලා පුළුවන් තරම් අහිංසක වෙලා යන්න ගත්තාම ඒ සතිය කියන එක කල් යන්නේ නැති මේ කල්පණින් නැති බේතක් කද්දාකත් නරක වෙන්නේ නැහැ ඒ නිසා සතියට දෙන්න පුළු විශ්වාසෙයි. ඒකල යන්න භාවනා කරනවා කියන වචනේ කියන්නේ. ස්වාමින් වහන්සේ සිතේ නිහඬ බව හා සංසිදියාව තවදුරටත් උපේක්ෂාවෙන් බලා සිටීමේ සතියේ වෙනස් නොවන ගතියත් එය සමවිටම ළඟ සිටින බවත් භාවනා වැඩමුළුවෙන් පිටත සාමාන්‍ය එදිනදා ජීවිතයේදී අත්විඳෙමි. එය ළඟ සිටින කලන මිතුරෙකු වැනිය. වරින් වර පුජ්‍යලයන් ගැන සිතට නැගෙන අනුකම්පාව තීව්‍රව දැනේ. ඔබ වහන්සේ පැවසූ පරිදි උදරයේ සිට පැමිණෙන තෙරපුම් වායු ධාරාවක් මුඛයෙන් පිටවී යයි. එහි එහි නික්ම යාම කයේ සැහැල්ලුවට බොහෝ රුකුලක්මය. බොහෝ අවස්ථාවල මෙය සිදුවන විට සජීවී රූප පෙළක් දැర్శණය වේ. ශබ්දයක්ද පිටත ඇසේ. බොහෝ විට සිත කිසිත් නැති හුදු බලා සිටීමක් පමණක් ඇති තැනක නතර වී සිටී. ස්වාමින් වහන්ස උපදේශක් ඇතොත් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. වර මේක ඒ කියලා තියෙන වගේ ඉසලකක් හිතුව වගේ අර රැයි සද්දයක් වගේ මොකද්ද මම මැරිලා නැහැ මට නිින්ද ගිල්ලා නැහැ මම ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ හැම වෙලාවෙම සංඥාවක් නෙකෙට. ඒ සංඥාවේ ඥාන පරිමකමක් වයසට යෑමක් උදේ දවල් රැ මොකක්වත් නැහැ. අන්නේ සංඥාව පුළුවන් තරම් ඇසුරු කරන්න මොහොතයින්ට කියලා සිටිජේ දිහා බලා ඉන්නවා මේ රැල්ල තමයි නටන්නේ. සිටිජේ කවදාකවත් නැටිලක් නැහැ. හොඳට සිටිජේ බලන්න එක ඈත බලන්න. එතන ගැඹුරුම තැන මොහොතේ. ඒ තරේ බලන්නේ එතකොට පේනවා මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලත් නැහැ මට ක්ලාන්ත වෙලත් නැහැ. ඒ සමහර ඔය ටිටිනස් එකේ මේ මේ ටිනිටස් එකෙන් එහෙම නැත්නම් ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් සමහර අයට ඉරියව්ව තේරෙන්න පටන් ගන්නවා. සමහර අයට එක එක බ්‍රයිට්නස්, ලයිට්නස් එක එක දේවල් එනවා. මේ හැම එකකින්ම කරන්නේ මම ජීවත් වෙන බව කියනවා. බයා මිනිමම්. ඩේටම් ලයින් එක නැත්තම් ඒකට කියනවා නෝම් එක කියලා. ඒ නෝම් එක හරියට අල්ලගත්තට පස්සේ ඒකට මොනම ඩෙකරේෂන්යක්වත් ඕනේ නැහැ. ඒක නිතරම තියෙන එකක්. අපි ඒකට බයක් තියෙනවා. සිතදී හරි කම්මැලි. ඔය ඔය රහයි සද්ද ඇහෙනකොට පාළුවයි පාළුව දෙවනත් කරලා උඹ නාඩම් උලලේනෝ. ඉතින් උලලේනට කියනවා බඩ දෙපා. ඒ උලලේන සද්දයකට වැඩිය හපන් සතිය කියන එක. නිවන කියන එක. අපි ඒක නැද්දකින් නොපතන් නොදොමකින් කියන්නේ ඉන්නේ. ඉතින් නිවනට මේ නිතර මෙයා එන්න හදනවා. අපි විචිත්‍ර දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර මනුස්සයා ගෙදෙට එන්න හදන අහිංසකකම පස්සෙන් පතට යනවා. තරහ වෙන්නේ නැහැ. කදාකත් තරහ වෙන්නේ හරි ආකල්පය ආපු ගමන් ගෙට එනවා. නිසා ඒක එක එක කරාට දැනෙන විදිය වෙනස්. ඉතින් ඒ නිසා සියල්ල නතර කරාට පස්සෙ තමයි යාල්ලන්න පුළුවන්. යමක් කරන හැම වෙලාවෙම ඒ norm එක එහෙම නැත්නම් ඒ datum එක disturb වෙනවා. ඒ වතුර පෑදිච්ච වෙලාවක වැවක. කොලයක් වටනොත් ගලක් කරනොත් කලබෙනවා. මොකද එහෙම තිබ්බොත් ඡායාව පේනවා. අඩිය පේනවා. රිෆ්ලෙක්ෂන් එක පේනවා. ඒ වගේ පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු වෙච්ච වෙලාවේදී චෙක් කරන්ඩ මම කොහොමද දන්නේ මම මැරෙලා නැහැ කියලා. මම කොහොමද වෙරිෆයි කරන්න මට නිින්ද ගිල්ල නැහැ කියලා. මම කොහොමද වෙරිෆයි කරන්න මං අසීහියෙන් නෙවෙයි කියලා. ඒකට මොකද්දෝ ලකුණක් තියෙනවා. අනේ එතෙන්ද ගියයි කියලා කියන කවදාවත් පාපයක් නැහැ. කවදාකවත් නිවර්ණයක් නැහැ. කවදාකවත් විචක්‍රමණයක් නැහැ. අපිට සබ්බ පාපසකරණම් වල යන්න තියෙන උපරිම. ඒක හැබැයි හරි බෝරින්. හරි මොනොටොනස්. no end. ඒ කියන්නත් බෑ. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් හිතන්නේ මුස්පේන්තුවක් කාලකන්නිකමක් හුනියමක් එහෙම නැත්නම් ලෝන්නස් එකක් කියලා. නමුත් මේක තමයි බුදුරජාණන් හුදකලාව කියන්නේ. මේක තමයි loneliness මේ මේ loneliness නෙවෙයි aloneness කියන්නේ. loneliness නෙවෙයි. මේක තමයි අපි යට කරගන්න මේ විවිධ විවිධාන් සාදාගෙන විනෝදාන් සාදාගෙන යාළුවෝ මිත්‍රයෝ තියාගෙන හිසෙන් එක්සෙන්ට්‍රික් කරගෙන ජීවත් වෙන්නේ මෙන්න මේ මේ නෝම් එකට බය නිසා. ඒ නෝම් එකේ තියෙන මොනොටොනි එකට බය නිසා, බෝඩම් එකට බය නිසා. ඒත් ඒක යාලු කරගත්තා නම් මරණ ජීවත් අමතක කරන්න. ලෙඩේ කරදරේ දුකේදී කද්දාකත් අමතක කරන්නේ මොකද වතුරේ තෙත ගතිය වතුරත් එක්කම තියෙනවා. ඉතින් ඒක අල්ලනවා කියන එක මේ කල කලෆුල් ලයිෆ් එකක් ගත කරද්දී තරුණ ජීවිත ගත කරද්දී එකක් අල්ලනවා කියන එක හරි අමාරුයි. එනිසා කියනවා පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිවියේදී භද්‍ර යවුනේ ඉඳන් මේක අල්ලලා දීපන්. ඒක ඒක ග්‍රේට්. ඊට පස්සේ මුළු ජීවිතේම වැඩ ගන්නවා. ඒ නිසා මේ බේසික්ස් අල්ලා ගන්න මේ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික්ස් මම දන්නේ කොහොමද මම ජීවත් වෙනවා කියලා. මම දන්නේ කොහොමද මට නිින්ද ගිල්ල නැහැ කියලා. මම දන්නේ කොහොමද මට අසතිය නැහැ කියලා. ඒව දැනෙන්න ශරීරේ නිතරම සංඥාවක් එනවා. හුස්මත් ඒකක්. පිම්බීම හැකිලිමත් ඒකක්. වේදනා දැනෙන එකත් එකක්. සද්ද ඇහෙන එකත් එකක්. ඒ ඔක්කොගම කියන්නේ ඔබ මැරෙලා නැහැ කියලා. ඒ වගේ පණිවිඩ ගන්න යන්න එපා. කන්ටෙන්ට් එක ගන්න යන්න එපා. මේකෙන් පෙන්නන්නේ මේ මේ වයබිලිටි එක, විජිලන්ස් එක, ඩිලිජන්ස් එක ගන්න පටන් අරගත්තොත් ඒ හැම එකකින්ම අපිට නිවන මතක් කරලා දෙනවා. හැබැයි හරි පර්ස්පෙක්ටිව් එකකින් බැලුවොත්. ඉතින් ඒකට තමයි ඔය ඔය ලියුම් වලින් කතා කරන්නේ. පුළුවන් තරම් බලන්න ඒ වර්ණ ගන්න නැතුව, උපමට්ටම් කරන්න නැතුව, ආලවට්ටම් දාන්න නැතුව ප්‍රකෘති මනස, ප්‍රකෘති වර්තමාන මොහොත අවබෝධ කර ගන්න හදන්නේ. ඒකේ අවබෝධ කරන්න දෙයක් ඇත්තේ නැහැ. පිළිගන්න එක විතරයි කරන්න. අපේ එකට හිත යොමු හිත යොමු යොමු කිරීම ප්‍රශ්නයක් නැද්ද? වෙන දෙයකට යොමු කරන්නේ නැත්නම් එතන තමයි හිත යන්නේ. හිතෙන් දෙමු කරනවා කියලා එකක් නැහැ. මේ distraction විතරයි ලෝකේ තියෙන්නේ. ඒ distraction තමත කරපුවා හිත ඔතන තියෙන්නේ. වතුර පිටිතනින් වතුර යන්නේ බහැලා. කතා දෙකක් නෑ. මේ කොයි කොයි කෝප්පෙට වතුර දැම්මත් වතුර කෝප්පේ හැදී ගන්නවා. වතුර නෑ එහෙමට ඌට කියන්නේ නෑ. ඌ කියන්නේ නෑ මට හතරස් එකක් ඕනේ අඩිය උල් වෙන්න ඕනේ මොකක් කියන්නේ. ස්වභාවික හිත අපි යන ඕනම තැනකට ඇඩප් වෙනවා. අරපෙන්න පුළුවන්. බැරි නම් arrogant. එම් බැරි නම් self centric. බැරි නම් මොකක් හරි අපි ළඟ මනාපැත් වෙනවා. මම යන්නේ කොට මෙහෙම විය යුතුයි කියලා. ඊට පස්සේ උට මොන සබ දුන්නත් හරියන්නේ නැහැ. ඉතින් සාරාර simple humble nature එක තමයි අපි හදාගන්න තුන ඊට අනිත ඔක්කොම අතිරේක ලාභ. additional endowments මේක තමයි humanity කියන්නේ. ඉතින් අපිට එක එකකවත් humanity නෑ. මනුස්සකම නෑ. මේ අං අං ඇවිල්ලා තියෙන්නේ. අර කොහොනේ මේක ඕනේ කියන්නේ කියාට පස්සේ කුයි එක දුන්නත් ඉවරයක් නැහැ. මොකද අර වටිනාම දේ ගිලීලා. මම මේ ජීවත් වෙනවා කියන එක වර්තමාන මොහොතේ ඉන්නවා කියන එක ගිලීලා. කිරුණාට පස්සේ ඉතින් ආය මොනවද දාලත් හරියන්නේ නැහැ. ඒකට කියන්නේ කල්දිසක් කියලා පල්ල නැති මල්ලක්. මොනවා පිරෙව්වත් මල්ලේ අඩිය තමයි මම දැන් මෙතන නැත්තම් මම ඉන්නවා මැරෙලා නැහැ නිඳ ගිල නැහැ ක්ලාන්ත වෙලා නැහැ 80ටපත් වෙලා නැහැ ඒ නිසා සතිය අපිට උපයන්න දෙයක් නැහැ මේ අනික් විකාර නතර කරපු ගමන් හිත තියෙන සතිය තමයි. ගරු ස්වාමින් වහන්ස මෑත කාලයක සිට මාගේ වම් කනේ නිතරම ශබ්දයක් ඇසේ. විශේෂයෙන්ම මම තනියෙන් ඉන්න විට මෙය ප්‍රකට වේ. මෙම ශබ්දය නිහඬ භවයේ ශබ්දයේ බව මගේ හැඟීමයි. පරයන්කේ සිට මාගේ මූල කර්මස්ථානයේ වෙන ආනාපාන සතියෙන් ආනාපානයේ සතියෙන් යුතුව බලා සිටින විට විටදී මෙම ශබ්දය වඩා ප්‍රකට වන්නට දරන ආකාරය මම අද්දුටුවෙමි. මෙතනදී මා ආනාපාන සතියේ තිබුණ සතිය මෙකී ශබ්දයට යොමු කළ විට මෙය ඔළුව පුරාවට අවට පරිසරය පුරාටත් පැතිරී යන බව ඇසිනි. ඒත් සමහර අවස්ථාවල සිත කිසියම් දෙකට දෙකවර වී ආනාපාන ආනාපානයේ දෙස බලනවාද ශබ්දයේ දෙස බලනවාද යන්න වික්ෂිප්ත වේ. මෙම නිහඬ භවයේ ශබ්දයට සවන් දීම මුල සිට කරගෙන ආ ආකාරයට මෙම නිහඬ භවයේ ශබ්දයට සවන් දීම මුල සිට කරගෙන ආනාපාන ආනාපානයට අනදර කිරීමක්ද යන සැකය මතුවේ. ස්වාමින් වහන්සේ මෙයට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔනිකාර වැල්ලේ සෙල්ලම් කරන්න ගියේ ළමයා චිප්පි කටුත් එක්ක රැල්ලත් එක්ක සෙල්ලම් කරගෙන ඉනකොට යාට අර ඈත පේන සිටිජේ පේනවා. ඉතින් ඒකට අර සිටිජේ දැකීම රැල්ල දකින්න වැල්ල දකින්න බාධාවක් වෙනවාද කියලා. මොකද මේ දෙක අරක ඩෙප්ත් එක පිටිපස්සේ හැම වෙලාවෙම තියෙනවා දැක්කේ. දැක්කට පස්සේ ඩෙප්ත් එක තියෙද්දි මේ තින් වෝටර් එකක් දකින්න පුළුවන්. ඉතින් ඒවා කවදාකවත් මේ ස්වභාවයෙන් මතුවෙන කිසිම දෙයක් කවදාකවත් ෆයිට් එකක් නෑ. ඒක පිළිබඳව හිතන අපේ හිත විතරයි කන්ට්‍රඩික් කරන්නේ. ඒක ඔක්කොම අවුරුදු කල්ප ගාණක් හාමොනියස්ලි ඉඳලා තියෙනවා. අපිට මේ එකක් බලනකොට තව එකක් පෙනිච්චාම ඒකට ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රශ්න නෙවෙයි උත්තරයක්. බලන නිසා, භාවනා හරිය නිසා, හිත තැම්පත් වෙච්ච නිසා තමයි sound of silence ඇහෙන්නේ. ඒක කිසි දෙයකට බාධා කරන්නේ නැහැ. ඒක වම් කන්නේ දකුණු කලින් කිලෙකුත් නැහැ. ඒක නිසා මේ හැම එකකින්ම පේන්නේ අපි මේ ක්‍රියාකාරකම් නතර කරනකොට අපිට රෙෆරන්ස් පොයින්ට්ස් ගොඩක් ඉන්න පටන් ගන්නවා. සද්දෙකමුත් වෙන්න පටන් ගන්නවා රූපෙමුත් වෙන්න පටන් ගන්නවා ගඳෙමුත් වෙන්න පටන් ගන්නවා රසෙමුත් වෙන්න පටන් ගන්නවා ටච් එකෙමුත් වෙන්න පටන් ගන්නවා හිතවිලිමුත් වෙන්න පටන් ගන්නවා ඔක්කොගෙම එන්න පටන් අර ගන්නවා ඔක්කොම එකයි එක එක ෆැසට්ස් වලින් එන්න පටන් ගන්නවා ඔබ හුදේකලාව අපි අර හුදේකලාවට බය නිසා අරක ගන්නවද මේක ගන්නවද කියලා දඟලන්නේ කෙලෙසයක් ඒ නිසා ඔක්කොටම සමහිත සලකන්න ඔක්කොටම choiceless awareness එක තියාගන්න තෝරන්න යන්න එපා බාධා වෙන්නේ නැහැ. ලෝකේ කවදාකවත් ඉබේ මතුවෙන දේවල්. බාධා වෙන්නේ අපි කරන්ට යන දේවල් වල විතරයි. කවමදාකවත් ෆ්‍රික්ෂන් එකක් නැහැ. කවමදාකවත් ගැටීමක් නැහැ සබහා ධර්මයේ. TV එකේ ඩොට්ස් ලක්ෂ කෝටි ගණන් තිබ්බ ඩොට් දෙකක් කවදාකවත් හැප්පෙන්නේ නැහැ. එක ගිය තැන ආයෙ ඩොට් කරේනවා කවදාකවත් ක්ලෑෂ් වෙන්නේ නැහැ. මිනිස්සු දෙන්නේ කියන්න බලන්න. මරා ගන්න. කිට්ටු කරන්න බෑ. කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ. දන්න කියන අය කිව්වොත් නගන්න බෑ දෙයක් නෑ. සබහා ධර්ම කවදාකවත් ගැටමක් නෑ. ඒත් ඒක නිසා අපි එන දේ ස්වභාවයෙන් එන දේද ගත්ත දේද කියන කොහොන්දට හොයලා බලන්න. මම මේ ගත්තද ආවද නැත්නම් මේක කෙරුවද කෙරුණද කියලා. කෙරුණා නම් කවදාකවත් ඒක අතර හාමනි තමයි. ඒක හැම වෙලාවෙම ඉක්විලිබ්‍රියම් එක තියෙන, බැලන්ස් එක තියෙන. කරන හැම දෙයෙම ඒකට කන්ට්‍රඩික්ෂන් එකක්. කරන හැම දෙයක්ම ඒකට කරන මේ කම්පනයක් චංචලයක් අංශික බල කියලා කියන්නේ ඒ කම්පන චංචල හිතින් කරන්න එපා. පෑදීදියට බොරදියෙක් වෙන්න දෙන්න එපා. අම්ම නැති අපිට බඩගිනි වෙන්න එපා. ස්වභාවයෙන් අnderගම මුකුත් වෙන්නේ. ඒ නිසා මේ ආනපාන බැලුවත් ඒ ටිටි මේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් බැලුවත් නැත්නම් ප්‍රසන් මොමන්ට් අවයනස් කිව්වත් ඒ ඔක්කොම එකේම ඩයිවර්සිෆිකේෂන්ස් ඉතින් ඒක නිසා මොහොත සෙල්ලම් කරන්න ගිය එකන සිතිජේ දැකලා සිතිජේ දැකීම සෙල්ලමට බාධාවත්ද කියලා හිතුවා වගේ හරියට. මොකද මොහොත හැම වෙලාවෙම ওই දෙකම තියෙනවා සිතියක් තියෙනවා තුනි වතුරක් තියෙන නිසා accommodate කරන්න ඒක. ඒකට බාර ගන්න බාරගත්තට පස්සේ ප්‍රශ්න නැහැ. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පරයන්කේ සිට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි සිතමින් එම ඉරියව්වේම සිට ශරීරයේ තද වෙන හා දැනෙන තැන්වලට සිත යොමු කළෙමි. ටික වේලාවකින් නොදැනීම ගොරෝසුවට දැනෙන ආනාපාන සතිය ආනාපානය සතියට හසු විය. ඇතුල් වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කරමින් යුතුව මෙනෙහි කිරීමෙන් යුතුව ටික වේලාවක් බලා සිටියේදී ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාසයේ ප්‍රස්වාසයට වඩා දිගු බවක් සිසිල් බවක් වැටහුණි. ප්‍රස්වාසය කෙටි මෙන්ම උණුසුම් බවද නාසයාගට දැනුනි. ටික වේලාවකින් ආස්වාසයේ මුල මැද අග බැලීමට සිටිනි. අඳුරු වේලාවක කෙලින් පාරක තනි එළියකින් යුත් වාහනයක් ඈතින් එන්නක් මෙන් ආස්වාසයේ මුලදී වේගයෙන් මා පසු කර යන්නක් මෙන් ආස්වාසයේ මැදද මැදද ඈතින් නොපෙනී යන එළිය ආස්වාසයේ අගද වශයෙන් දකින්නට විය. ඒ සමගම මේ මා මේ මා දකින්නේ ප්‍රාස්වාසය නොව ආස්වාසය යන්න සහතික බිය. මෙසේ ටික වේලාවක් බලා සිටියේදී ආස්වාසය හා ප්‍රස්වාසය ක්‍රමෙන් සැහැල් වී නොදෙනී යන බව පෙනුනි. ඒත් සමගම ඔළුවේ බරගතියක් සමග ඔළුව පහළට නැමෙන ස්වභාවයක්ද ඇහි බැඹි වලින් සියුම් වේදනාවක්ද වරහන් ඇතුලේ නිින්ද යන්නට පෙර දැනෙන්නාසේ දැනුනි. මේ සිදුවීම් පසු මෙම සිදුවීම් වලට පසු පස්සු කොටසන පැහැදිලි යන්නට දැනෙන මෙම සිදුවීම්වලට පස්සු පෙරමෙන් යන්නට දැනෙන ආනාපානය වචන පැහැදිලි නෑ සමහරවිට පස්සු අයිතිකාරයට දෙන්න මුලින්දර <coughs> කියවන්නේ අන්තිම ඔය නතර ඉහිර වෙච්ච හැටි කියවන්නේ ඉතින් <coughs> මෙසේ ටික වේලාවක් බලා සිටියේදී ආස්වාස සහ ප්‍රස්වාස ක්‍රමයෙන් සැහැල්ලු වී නොදණී යන බව පෙනුනි. ඒත් සමගම ඔළුවේ බරගතියක් සමග ඔළුව පහළට නැමෙන ස්වභාවයක්ද ඇස් බැමි වල සියුම් වේදනාවක් වරන් ඇතුළු නින්ද යන්නට පෙර දැනෙන්නාසේ දැනුනි. මේ සිදුවීම් වලට පසුබිමෙහි පසුබිමෙහි යන්තමට දැනෙන ආනාපානයේ වරින් වර හුස්ම රැලි 10ක් 15ක් පමණ බලා සිටියේදී කිසිවක් නොදැනෙන හා නොපෙනෙන තැනටපත් විය. වරහන් තුල මේ බව මා දැනගත්තේ නැවත යථා තත්ත්වයටපත් වූ පසුවේ. මොනවා වුණාද කොච්චර වෙලාවක් සිටියේ දැයි නොදැනෙමි. පසුව නැවතත් ආනාපානය පෙරටත් වඩා පැහැදිලිව පෙනෙන්නට විය. පැහැදිලි සතියකින් යුතුව මෙසේ ටික වෙලාවක් බලා සිටියේදී ආනාපානය මෙන්ම සිතුවිලි කෑලි වශයෙන්ද ඒවා සිතුවිලි වරක අතීත සිතුවිලි සහ වැඩි කොටස් වැඩිපුර කොටස් අනාගත සිතුවිලි වශයෙන්ද මට මේ බව මතකය. සෑම දෙයකම සම්මිශ්‍රණයක් තිබුණත් සතියෙන් යුතුව ඔහි ඒ දෙස බලා සිටීමේ හැකියාව තිබුණි. මේ වින විට ශරීරය ඊටාම සැහැල්ලු තත්වයෙන් පැවතුණු බවද ඉන්නවාද නැද්ද යන්නවත් දැන ගැනීමට බැරි මට්ටමකටපත් විය. සිත සහ කය ආධ්‍යාත්මික ලෝකයෙන් පිරී තිබුණි. සිත නොනිමෙන පහන් දැල්ලක් මෙන් මේ සියල්ල බොඳ වූ දෙස බලා සිටී. ගොඩක් වෙලා බලා සිටීමේ හැකියාව තිබුණි. ස්වාමින් වහන්සේ මෙහිදී කිසිවක් කළ යුතු දැයි මා නොදැනමි. වේලාව නාද විය. පැයකමාරක් පමණ ගෙවි ඇත. සෙමින් නැගිට ගියෙමි. මෙකී කිසිවක් නොදැන තත්වයට නොඑක් වර මා පත්වී ඇත. මෙම අවස්ථාවට බය නොවූ අතර මෙයට කිසි යම් කැමැත්තක් ඇති බව මගේ හැඟීමයි. එමෙන්ම මෙම අවස්ථාවට පත්වීමට මූල කර්මස්ථානය වෙන ආනාපාන එය හැර වේදනාව හා සිතුවිලි සතියට යොමු කිරීමෙන්ද පත්විය හැකි බව මා අද්දුටු වෙමි. ස්වාමීන් වහන්ස මෙය මාගේ එක් අත්දැකීමකි. මෙය මෙයට ඔබ වහන්සේගේ කාර්යක උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව අත් වේවා. මට නිදුක් නිරෝගී බව අත් වේවා. කැස්ස නතර වේවා. ඒකට මේකට නිසනවනේ පෙට්‍රෝල් එකක් දාලා තිනවා මේ සමස්තේ එහෙනම් ගොජේ කියලා නමයක් දාලා දෙනවා. ඒ ගොජේට ගියාට පස්සේ ආනාපාන දිගේදීත් ඒ ගොජේට යන්න පුළුවන්. හිතවිල්ල වෙනොත් යන්න පුළුවන්. වේදනාවෙත් යන්න පුළුවන්. ගොජේට ගියාට පස්සේ ඒකට කිසිම පිළියමක් අවශ්‍ය කරන්නේ එකම දේ ඉල්ලන්නේ ඒක දිහා බලාගෙනට නමක් දාන්න නැතුව. නම් කිරීමෙන් තමයි ප්‍රපංච කිරීමෙන් තමයි සංඥාකරණයෙන් තමයි ලෝකේ ප්‍රශ්න ඔක්කොම ඇතිලා තියෙන්නේ. ඒ ගොජේ ඕන ඕනෙකින් ගියාට පස්සේ ඔය ගොජේට තමයි යන්නේ. ඒ නිසා ඒකට කියන ගොජේ කියලා බුදුජානක කියන්නේ සම්තතිය කියලා. ෆ්ලක්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් නැත්නම් ෆ්ලෝ එක කියලා කියනවා. අනේ ෆ්ලෝ එක බාටපත් වුණා පස්සේ ඒක සියල්ලම හැඳි ගෑවිලා ගිහිලා තියෙන එක ඇතුලේ. දේවල් ඇවිලා හැඳි ගෑවිලා. නාශමාපෝ කියලා කියන්නේ. તો හැඳි ගෑවිලා පළ කියලා. ඔන්න ඕකාවට පස්සේ ඕකට දෙන්න දැනගන්න ෆුල් සතියෙන් දැන් ඉන්නේ. නමක් දාපු ගමන් කතන්දර ගොතනවා. නමක් දාපු ගමන් ෆැබ්‍රිකේෂන් යන්න පටන් ගන්නවා. නමක් දාන්න එපා. ඕක දිහා බලන්න එකයි තියෙන්නේ. ඉතින් යා ඒකේ ඒකේ ලකුණු හතරක් සාරිපුත්‍ර සාංශ පෙන්නනවා. සන්තාපනට්ටෝ, පීලනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ. ඒක තවන සුළු ගතියක් තියෙන. බලන්න මෙහෙට කම්මැලි කරවන. නැදකින් කියව ගන්න. ඒ වගේම තවන ගතියක් තියෙන. නිකන් ටීවී එකේ ඩොට් රටි වැටි තියෙනවා. ඒ නැත්නම් කණු රිත්තක් නලිනවා වගේ. ඒ නැත්නම් රාකලයක් පැයි පැයි තියෙනවා. ඒ නැත්නම් උතුරුන බත්තලියක් වගේ. ඒ නැත්නම් උතුරුන මිකිරි හැලියක් වගේ ජර ජර ජර ජර ජර ගාලා තියෙනවා. ඒක විපරිණාමය හැම වෙලාවෙම මුනත සමාන නැහැ. එක එක එක එක සංකතයක් ඒක සකස් කරන ලද්දා. ඉතින් ඒක දෙයක් බලන්න වෙන කෙනෙක් ගාවක් වගේ. මේ ආනපානේ පටන් ගත්ත එක තමයි. ඉතින් එතෙන්ට ආවට පස්සේ ධර්මතාවය වැඩ කරන්න පටන් ගන්නවා. එතෙන්ට ගියට සමහරලාට ධක්මනේදී ඒක අපි දාලා තියෙන වචනේ තමයි මුලි මුලි වම දකුණ ඔසවන යවන තමයි අර විලා ඉබේ ධක්මන වෙන්න පටන් ගත්තාම gediya pitin තේරෙන්න පටන් ගන්නවා මම ඇවිදිනවා කියලා. මුකුත් කරන්නේ නැහැ. මෙනේ කරන්නේත් නැහැ. එයා එතෙන්ට යනවා ආපහු වෙනවා ඔර්ලෝසු බට්ටා වගේ. සක්මනේත් ඒක වෙනවා. බත් කනකොටත් ඒක වෙනවා. දත් මදිනකොටත් ඒක වෙනවා. අර දත් පුරුසු දුන්නාට පස්සේ මිනිහා මැෂින් එක වගේ වැඩ කරනවා. බත් එක අතර දුන්නාට පස්සේ දෙක තුන එකට අනුලා කොන්ක්‍රීට් ගහනවා වගේ මැෂින් එක ගානට දැම්මා ගල් තුනයි වැලි දෙකයි සිමෙන්ති එකයි. කලවම් කරක් ගැව්වා. ඉතින් මේ ඔක්කොම ඕටෝ පයිලට් යන්නේ මොකටද මම මේ? ඒ එතෙන්ට ගියාට පස්සේ ගොජේ දිහා බලන්න ඉන්න පුළුවන් නම් කාදාත් කෙලස් නැහැ. මේ මම ඕන්නේ ගොජේ පැහි පැහි තියෙන. ඒ දිගට මේ පැහෙන දිහා බලන්න හිටියොත් ආයේ සංසාරෙට එන්නේ ආවොත් ඔතෙන්ද එන්න තියෙන්නේ. රජ වෙලාවත් ඔතන, බලු වෙලාවත් ඔතන. ඕකේ නෑ කතන්දර ගොතන්න පුළුවන්. ඒ නිසා ඕකට නම් කරන්න නැතුව ඉන්න බලන්න. සනාතර කිසිවක් නොදැන්න තැනට කිසියම් කැමැත්තක් තියෙන බව යටින් එනවා ඒක හොඳ දෙයක් ඒක ඒකට කැමැති නම් නම් දාන්න යන්න එපා ඒකට කැමැති නම් මේ ලේබල් කරන්න එපා ඔය ඔය පැහි පැහි තියෙන්න අරින්න ඒකේ ඉන්න තාකල් මතක තියාගන්න සති ආරක්ෂාව තියෙනවා ධර්ම ආරක්ෂාව තියෙනවා කෙලෙස් නැහැ නම දාපු ගම කතන්දර ගෙතෙන ඔය හිතවිලි ඉනට් හිතවිලි ඔක්කොම හිතට අත දීපු ගමන් චේන් තෝට්ස් එනවා ට්‍රේන් තෝට් එනවා ඊට පස්සේ මීනින්ග් එකක් එනවා නැත්තම් inner thoughts වලට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ thoughts නැති කරන්න යන්න එපා. thoughts තියෙන්න inner වෙන්න හරි. ආශ්වාස ප්‍රශ්වාස තියෙන එකී බේ සිද්ධ වෙනවා නිකන් ගහකට කෙහෙල් දැල්ලකට උලන් වැදිලා හෙල්ලෙනවා වගේ. ඒක ආයේ මේ සුභාසුබ නැහැනේ. සෝ උලන්ගේ හැටි. අනෝගේ මේ ගොජේ. ගොජේ දිහා බලහින්න පටන් අරගත්තාම ඔය සංගීත සම්දර්ශනෙකුත් ගොජයක් තමයි. අර ඔය අරක ගහනවා මේක ගහනවා නටනවා උඩ බයිනවා ගොජේ තමයි. බලුවමනක් ගත්තාම ගොජේ. මොන එක බැලුවත් කොජේ තමයි. ඉතින් ඊට බලනකොට ෆ්ලැට් බලන්නේ එකක් දෙහත් එකක් දෙහත් ස්පෙસિෆිකලි බලන්නේ නැහැ. සමස්තය දිහා බලාගෙන ඉන්න බලනවත් තමයි හැබැයි නොබලනවා වගේ. ඉතින් ඒක තියෙනවා ඔතෙන් දැකපේ කරන හිතනවා අතීතයේ ජීවිතය අපි දැක්කත් ඕක තමයි දකින්නේ. අනාගතයටත් ඔය ගොජේම තමයි තියෙන්නේ මොකක්ද අතීතය දැක්කයි කියලා අනාගතය දැක්කයි කියලා. ඒ නිසා විපස්සනා කරනකොට එන අතීත සුපුත් ඥානෙ ගන්න ඔතනින්. අනාගතය ගැන ප්‍රෙඩික් කරන්නේ ඔතනින්. කොයි එකත් ඕකට ඕන කෙනෙක් ඕන සුබයි කියයි අසුබයි කියයි කියන මොඩයාගේ හැටියට තමයි දාන්නේ. තියෙන්නේ කොජේ. එහෙනම් සමහරට මේ ඇහැරලා ඉන්නකොටත් සමහර දෙකක් මොකක් හරි බලන් හිටියම කිසිම සිතුවිල්ලක් නැතුව ඒ දිහා බලන තනකොළට ගිහිල්ලා පැතුරක් දාගෙන උඩ බලන තපාන ඉන්න බලන අහස තියා බලන මොකද්ද වෙන්නේ කියලා භාවනා කරන්න ඕනේ නැහැ. ඕක පේනවා. මම පොඩි ළමයින්ට සති පාසලේ ගිහලා දැම්මට පස්සේ උන් කියනවා මැස්ස පේනවා ස්වාමීන් වහන්සේ කූඹිය මේ පණුව පේනවා. නලියනවා. ඉතින් ඒක දිහා බලනකොට ඔච්චර තටමලා භාවනා කරලා ගන්න එක යව හුස්ම නිකන් බලන්නේ ගිහිල්ලා උඩ බලාගෙන බකන්නිලා නින්න බෑ. කිසිම සිතිවිල්ලක් නැතුව හිටියේ. නිකන් හොඳට කියන්න ඕනේ මේ මොකක්වත් එපා අනන්තය දිහා බලන හිටපන් ඇස් දැල්වගෙන බලන හිටපන්. එයා රංගනයක් නගනවා. ඉස්සර පොඩි කාලේ මම දැක්කා මම ඒ ඇස් දෙක පිහිපියා බලනවා මේ මොකක් හරි මට අප්සෙට් කියලා ඉතින් මම කිව්වේ නෑ කාටවත්. ඇස් වල මොකක් හරි දෝෂයක් වෙන්නේ නැති එනතම් පිස්සු වෙන්නේ නැති බලන ඉන්නත් හිතෙනවා. උහේ දබල බලාකුළු තිබ්බත් එකයි නැත්ත් එකයි. නැත්නම් මේ සුදු පිටියක් දිහා ඇසෙම්බලි එකට ගියාම සුදු පිටිය දිහා බලනකොට පාට මේක නැති වෙනවා ආයෙ මෙහෙට මෙහෙට ආයෙ ඇති වෙනවා. ආයෙ නැති වෙනවා ආයෙ ඇති වෙනවා. මං ඇත්තට පිළවලුණා දැන් මේ නාපානති වාත වේරමණී සික්කපදන් කියලා ඒගොල්ල. මේ පිටිය දිහා බලනවා. පස්සේ කතා කළා මට සිල් දෙන්න එන්නේ කිව්වා ඉස්සරහට. අනික් කන්ති ළමයි තුන් දෙනා පන්ති ළමයිට සිල් දෙන්නේ නේ කිව්වා. ඉතින් කෑ ගහන වැඩි ඉඳින්නේ නැති. ඉතින් මම පටන් ගන්නකොටම සුරාමේරේ මජ්ජපම දට්ටාන වේරමණි නමෝ තස්ස කියලා පටන් ගන්නේ. පිළිවෙලට යන්නේ. කියලා බත් කරන වෙලාවේදී අම්මට කිව්වා. අද මම තෝරගත්ත පන්සිල් දෙන්නේ කියලා. අප්පච්චි ඒතර බත් කන්න එනවා. ඉතින් ඔක්කොම අහන්නේ දැටි මං කව මට වැරදුනා මම පානට වැරදුනා සුරාමේ ඉතින් අප්පච්චි ගෝ උඹ සිල් දෙන්න උඹට සීලයක් තියෙන්න එපාය උඹේ ගුරුවරයාටත් මොලයක් නැහැ කියලා කිව්වා. උඹ කියන හීලයක් එපා දෙන්න. උඹට පන්සිල්වත් නැතිව කාටද පන්සිල් සීමාංක මට කිව්වා. ඉතින් ඔයගේ තමයි ඇසෙම්බලි එකේදී මට තමයි ළඟට ගියා මම ඉතලා ඉස්කෝලේ ගියා. මම ඉතින් පිටිය දිහා බලන් හිටියා පොලිමේ හිටගෙන ඒ පිටිය දිහා පන්සිල් දෙනකොට සඳාවිල්ලා මේ මියුසික් එකක් දාලා ඉස්කෝලේ පාසල් ගීතේ ගායනවා. මම දැන් ඇත්තට අල්ලගෙන මේ පිටිය දිහා බලන් ඉන්නවා. ඉතින් මේක ඇතුලේ පුදුමාකාර නැටිලා. අහස දිහා බලලා හිටියොත් නටනවා. මේ ඉස්සරහින් කරන කබඩ් එක දිහා බලලා හිටියොත් ඔක්කොම නටනවා. ඉතින් අත් දෙක වේලා අපි හයිය දෙයකට හිත යොදවනවා. නමුත් ඒක ඒක දකින්න ඉච්චර අමාරු නෑ. ඒ මයිලක තියෙනවා ඒ ළමයි ලියපු එසේස්. උඩ බලාන ඉඳලා ඉස්සලා දෙනවා ළමයට බොඩි ස්කෑන් එකක්. මේ හේජර් පහලට දීලිවල දැන්කට ඔහොම රිලැක්ස් කරලා gazing look at the sky. ගොජේ තියෙන. ඒ නිසා ඒක භාවනාවෙන් නෙමෙයි භාවනාවෙන් කරන්නේ ඒක වහන දේවල් අයින් කරන එක විතරයි. ඕක ඕක මතුවෙන්න නැතුව එන කරදර තියෙන්නේ. ඒක පොඩ්ඩක් වයිපර් එක වගේ දාලා පිහලා දාන. එතකොට මේක පේනවා. ඒ නිසා ඕක මේ බෞද්ධ එකක් නෙවෙයි. එහෙම හිතනවා. මේක මේ පටන් ගන්නකොට බුද්ධ ආගම වෙන්න ඕනේ. නැත්නම් අදුවනේ අම්මාවත් බුද්ධ ආගම වෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඔකට දෙන අර්ථකථන යනුව තමයි අපේ අපි පිරිසිද්ධ පියාට්ටෙද්ද කියලා තේන අර්ථකථන දෙන්න එපා. ඔක දිහා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔක දිහා බලන්න. බාධාවක් තියෙනවා. මොනවත් ස්පෙસિෆයි කරන කක්ක කොට අසුචි වල පණු රීත එකක්වත් හොඳ නෑ එකට වැඩි. ඉතින් කේමනන්ද සාංශේ කියනවා ඉතින් ඕකේ ඉන්න අසුචි පණුව මන්ට ලොකු කැලක් හම්බුණා කියලා අනිත් පණුව පීරගෙන දුවනවලු. මට හම්බුණා අද ලොකු අසුචි කැලක් කියලා. ඉතින් ඒක තමයි මේ ලෝකේ ලාභ සත්කාර කියලා කියන්නේ. ලොකු අසුචි කැලක් හම්බෙලා පණුවෙකට. කොයි පණුවත් එකයි. ඉතින් ඕක දිහා බලන් ඉන්නවනම් පොයින්ට්ස් එකක් තියාගෙන ඉන්න. එකක් කෙලස් නෑ හිතේ. මොකද මේකට ආසහිතෙන්නෙත් නෑ මේක අයින් කරන්නත් බෑ. ඒකට මෝහයකුත් නෑ නේද? නිදිමතෙන්නේ නෑනේ. ප්‍රතිපදාවෙන් අරගෙන තියෙන්නේ. ඒක නිසා ඒකේ වැඩි වෙලාවක් ඉන්න උපක්‍රම කරනවා නම් ඒකට තපස කියලා කියනවා. මහානකම කියලා කියනවා. Brahmacharya කියලා කියනවා. ඒක කඩන්න තමයි ලෝකයා නටන්නේ. අපි පුළුවන් තරම් ওই ලෝකයට දෙන දුලපිදේනියක් දීලා ඕකෙමති අයිනෝට භාවනා කියලා දාන්න එපා සතිය කියලා දාන්න. දැන් ගිල වාඩි මත. අවසර ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පය තබන විට පොළවේ ඇති ඊතා කුඩා සතුන්ගේ චලනයන් පවා පැහැදිලිව දැකගත හැක. නමුත් ඒ අවස්ථාවනොත් හිත කපටි ලෙස රිංගා රිංගා යන අයුරු දැක මටම හිනායයි. හිත පුංචි සත්තු මැරෙයි කියා අඩිය තියන්නට එපා වගේ මට කනට කොඳුරා කියයි. ඒ වගේම වෙනදාට වඩා සිත හොරා පැන යන අයුරු මටම මනාව දිස්වේ. මා මේ සක්මන් භාවනාවට පමණක් සීමා නොකර කාමරයට යද්දී වෙන හැම ක්‍රියාවකටම සිත තබා කරයි. පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල එන යන එක ගැන සිත පිහිට වූ පසු හුස්ම රැල්ල හුස්ම රැල්ලේ දිග ක්‍රමක්‍රමයෙන් අඩු වී ගෙවිය නයරු මනාව දිස්වේ. නමුත් ඊට පසු කකුලේ විලුඹේ දණි හිසේ කොඳුනාරටියේ එක දිගටම නොනවත්වා වේදනාවෙන් වේදනාවන් තොරණක ලයිට් පත්තු වෙනවා වගේ පැහැදිලිව දිස්වේ. ඒ වේදනාවන් දරාගත නොහැකිව ඉරියව් මාරු කිරීමට ඉබේම උත්සාහ ගනී. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස යලි ඇස්සර භාවනාව අතරමඟ නවතී. මෙයට මුහුණ දීමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඒ එක්කම හාමුදුරනේ ඊයේ හවස් හවස දේශනාවේදී ආනාපානයේ සමත හා විපස්සනා දෙකටම අයිති බවත් පසුව පිම්බීම හැකිලිම විපස්සනාවට විතරක් අයිති බවත් පැවසුවා මෙන් මතකයි. මේ පොඩ්ඩක් ආයෙත් පැහැදිලි කරනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අනපන විතරයි දෙකටම තියෙන අනික ඔක්කොම අරමුණු ඔයගේ තනි පැත්තට තියෙන. ඉතින් මේ වගේ හිත හිතටත් හොරා පැදුරටත් හොරා පැනලා යනකොට අපිට සමාජලාට මේ උපහාසයක් ඇති වෙනවා. නමුත් මේකේ මේ කෙනාට බොහොම ලේසියි දකින්න මේ වගේ ගියේ හිත නැවතත් හිතටත් හොරා සතිමත් වෙනවා. ඉබේම ඇවිල්ලා අනිකන බලනකොට ලගිනව සති පොලේ. ඒක අහුවෙලා නැහැ. ඒක ආයෝගේ දෙගුණයක් thrill and frills තියෙනවා. පිට ගියේ හිත අපව බලනකොට අපව ඇවිල්ලා සතියේ ෂෝකේකට බල්ලයි කූඩු කූඩු කියනකොට ගිහලා කූඩු පුදිය කරනවා වගේ ඇවිල්ලා පුදිය ගන්න. ඒක දකින්නේ අපි. ඒක දකින්න නැත්තම් මේක දකින්නත් බෑ. මේක දකින්න කියන්නේ අරක දකින්නමයි ඒ නිසා හොඳට බලන්න ඒ හිත පිට යන්නේත් එයාගේම සබහ ධර්මයකට ගිය හිත අපව වෙන්නේ අපි කලින් වඩපු සතියේ ආනිසංශයක් විදිහට අපි කවදා හෝ පිට ගිය හිත නැවත එනවා දැකපු දවසේ තමයි භාවනාව තපස පටන් අරගන්න ඒක තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ. ඒක ඕඩ තරම් හිත පිට යන්න කියන්නේ. ගිය හැම වාරයකම ඇවිල්ලා තියෙන අපක්. නැත්නම් ඊවාදාසේ එතනින් මැරෙන්නේ වෙයි. ඉවරක් වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. ගිය හැම වෙලාවෙම ඇවිල්ලා තියෙන එකක්වත් දකින්නේ අපි. මොකද අර රන්ත්‍ර ගවේෂී ගතිය, වැරදි හොයන ගතිය. හැබැයි මේ සහ ඒකට මේ උපහාසයනවයි කියලා කියන්නේ හොඳම ලකුණ. විපස්සනා පටන් ගන්නකොට කට කනේ පුදුම හිණාවක් යන පටන් ගන්නවා මේ සංසාරේ දුකයි කියනක බොරු මේ විපස්සනාව දන්නවා. ඒ දුකම තමයි සැප කියන්නේ. පිට යන හැම වෙලාවෙම ආපහු එනවා. එනිසා පිට යනකොට පශ්චාත්තාවයක් නා හිත ඇතුළට එන හැම වෙලාවෙම සතුටක් තියෙනවා. ඒක බලන්න ඒකට අවස්ථාව දෙන්න හදන්නේ. ඒක හරිම සමබර වෙනවා ජීවිතේ. දුකෙන් පිරිච්ච ජීවිතේ හාස්‍ය එනවා දුක 150 50. කරන හැම එකක්ම ජෝකර් කෙනෙක් විතරයි. ජෝක් එකක් විතරයි මේකේ තියෙන්නේ මොකක්වත් සීරියස් ගන්න දෙයක් නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ එක පර්යංක භාවනාවේදී සිත පිටියා පිට යාම ඊතා ඉක්මනින් සිදුවේ. හුස්ම 3-4ක් ගන්නා විට හිත අරමුණෙන් පිටතට යන බව දැනේ. සමහර විට සිත ඉක්මනින් ආපසු නොඑයි. නිදිමත ගතිය ඇතිවේ. කොන්ද කෙලින් තබාගෙන තබාගත නොහැකිව ඉදිරියටත් සමහර විට පැත්තකටත් වැටේ. කලින් මෙයට මිනිත්තු 45ක කාලයක් සතියේ පාත්වා ගැනීමට පුළුවන්කම තිබුණි. මේ දිනවල හොඳින් නිදා ගැනීමට නොහැකි බවත් නිින්ද නිතර කැඩෙන බවත් මෙයට හේතුවක් විය හැකිය. මේ ගැන ඔබ වහන්සේගේ අවවාදය පතමි. දෙක සක්මන් භාවනාවේදී සෑම පියවරකම මගේ සිත පවත්වාගත හැකිය. එහෙත් තවත් සිතවිලි පේලියකුත් ඒ සමගම වරින් වර ඇතිවේ. එහෙත් කලින් තිබුණාට වඩා සක්මනේ සතිය දියුණුවක් ඇතැයි මට සිතේ. ඒ ගැන සතුටු වෙමි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. අය ඉස්සලා ලියලා තියෙන ලයිස්ට්ුව බුක් කීපින් වලින් හම්බෙච්ච ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපි වෙනද දන්නේ නැති විදියට මේ නිින්දට යන හැටි, හිත පිට යන හැටි, ආපහු එන හැටි, වෙනදට වැඩිය නිින්දදී ඇහැරෙන ගතිය වැඩි වෙන බව මේවා දකිනකොට අපි හිතන්නේ ලෙඩක් කියලා. ලෙඩක් නෙමෙයි මෙතෙක් කල් තිබුණා. දැන් තමයි බුක් කීපින් එන්න පටන් ගන්න. දැන් තමයි accounts department එකට internal auditing වලට තොරතුරු එන්නේ. ඉතින් ඒනකොට ගොඩක් පේන්නේ වැරදි. ඒ වැරදි පේනවයි කියලා කියන්නේ ඇතුලේ දැන් recovery process එක පටන් ගන්නවා. වැරදි දිහාම බලාගෙන ඉන්නවනම් recovery යනවා. ඒක හේට් කෙරුවොත් වැඩ procedure එක කඩලා යනවා. ඒ නිසා මේක දකින්න හම්බුනේ රතිය කියන කණ්ණාඩිය පිරිසුදු නිසා. ඒ නිසා සතිය වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ දොස් අඩුපාඩු. එහෙම නැත්නම් හිදස්. එහෙම නැත්නම් මේ අච්චයන් කියලා කියන අතපසු වීම තොග්ගියක් පේන්න හදනවා. ඉස්සර විනාඩි 45ක් ඉන්න පුළුවන් භාවනා ඇදයක විනාඩියක්වත් ඉන්න බෑ. විනාඩිය යනකොටම තේරෙනවා විනාඩියත් පැටලලා ගිහලා. දෙකෙමත් පැටලලා ගිහලා. ඉස්සෙල්ලා හිතුවේ එමනේ එක දිගට විනාඩි 45 කිටියා කියලා. ඒක බොරු. ඒක නෙමෙයි ඇත්ත. ඇත්ත කියන්නේ මේක නිතරම පණිමින් තියෙන. දැන් තමයි ඒ පණින පිම්ම ඒ ඒ නටන නාටකම පේන්නේ. කො ඊටත් වැඩිය පේන්න පටන් ගත්තාට පස්සේ ඊටත් වැඩිය මෙයා ගහන පිණු පිටර පැදුරට තොර පැනලා යන හැටි දිහා බලන්න පටන් අරගත්තට පස්සේ තීරණ පටන් අර ගන්නවා මේක බාරගත්තා නම් ඔය සදාචාරකම් එහෙම නැත්නම් මම මෙහෙමයි මෙහෙමයි කියනකට වැඩිය ඔක බාරගත්තා නම් එදායින් පස්සේ ටෙන්ෂන් එක නැහැ. ඔය බාරගත්තේ නැහනේ. හදණ්ඩයි වර්ධින එකේ හරි ටෙන්ෂන් එකක් තියෙනවා. ඒ මොකද බුක් කීපින් නැති නිසා. බුක් කීපින් තිබ්බට පස්සේ පේන්නෙම වැරදි විතරයි. ඒ නිසා කියනවා සතිය ආවට පස්සේ ඉරිටේෂන් ලොකු ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා. මොකද හැම හැම thought moment එකක්ම accountable. දෙක fault finding. හැම කෙනාම කරන වැඩ වැරදි කියලා තේරෙනවා. ඒ වගේම self accusation එන්න පටන් ගන්නවා. උඹට උනත් මොඩේට ඔයිට වඩා හොඳට කරන්න පුළුවන් කියලා තමයි තමයි දෙත් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ pedantic. මේකට වැඩි මේක ලස්සනට organize කරන්න තිබ්බනේ මේ කාමරේ උනත් තියෙන හැටි හරි නෑනේ. දොළවල් දණේ හැරලා තියෙන හැටි හරි නෑනේ. අවුව පායන හැටි හරි නෑනේ. වැස්ස පායන හැටි හරි නෑනේ කියලා මේ ලෝකෙ මට්ටම් කරන්න හිතනවා. ඉතින් මේ හතරම පිස්සු. irritation, fault finding, self criticism, pedantic. නමුත් මේ හතරම සතිය තියෙන බාට ලක්. ඉතින් ඒකට කවදද අපි මේ positive marks දෙන්නේ. එදාට තමයි යෝනිසමනසිකාරය එන්නේ. එතකම් මේ ආයෝනිසමනසිකාරට වැඩ නිසා මේවා ලියන්න ලිව්වටම දැනින්න දැනගත්තම ලියන්න. ලිව්වටම සභාවකට කියවන්න ඕනේ. සභාවට කියවනකොට හරි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් එනකොට පුදුම සතුටක් එනවා. අපි මෙතෙක් කල වසංගපුදේ නේද අපිට මේ ඇත්ත උගන්වන්නේ නැත්නම් සත්‍ය උගන්වන්නේ නැත්නම් ඇති හැටි උගන්වන්නේ අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මවාපෑමක් නේද රංගපෑමක් නේද ඉතින් ඒ තාක්කල් අපි ඊගාවාත්මයට වගේ නියනවා එහෙලි කරපු ගමන් එතන එතරම් නඩු ඇහිලා තීන්දුවයි ඒ තවත් වැරදි දකින්න විදිය නෙමෙයි විචනේ නෙවෙයි මෙව්වා ඇති හැටි දක ගන්න ලැබේවා කියන අදහසෙන් කරන්ඩ ඒක එතකොට පැමිණි ඕනම දෙයක් බාර ගන්න සුදුසු මනසක් හදලා දෙනවා ඒකට කොයි වෙලාවකවත් පමා වෙලා නැහැ. ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න. ඒකට මේ නැකතම් බලන්න ඕන එකක් වෙලා මොකක්වත් නැහැ. right now you can start. දැයි මම හිතන්නේ තුමින්දගේ තරහ වෙලා නෙමෙයි ප්‍රශ්න කරලා කියලා. ඉතින් අපි විනාඩි 20ක් විතර වැඩි ප්‍රත්‍තරන් තියෙනවා. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡා නැත කරනවා. පහට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාව. සිල් දිනාට තෙරුවන් සරණයි. ඒක වැඩසටහන පොඩ්ඩක් කොහොමද ඒක වෙන්නේ අපි ඉවර කරන්න පහට විතර වගේ කියලා කිව්වා. 12 වෙනකන් 12 ඉඳන්ට කෑ ගහනට වෙලා දෙකේ ඉඳන් 3 4 5 කොහොමද හම්බෙන්නේ? අර ධම්ම ටෝක් එක අද ඉවර කරන්න පුළුවන්.